නිවීම පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් විදක් ශ්‍රවණය කරන්න. එනිසා හැම දිනම තමන්ගේ සිත් නොඑක් නොඑක් අරමුණු වල දුවන්නට නොදී කය වචන දෙක සංවර කරගෙන සිතත් එකඟ කරගෙන මේ මොහොතේදී බොහෝ මුහුණාවෙන් මේ දේශනාව අහන්නට ඕනේ මේ දේශනාව ශ්‍රවණය කළොත් මේ පින්වතුන් තමන් ලබපු මනුෂ්‍ය ජීවිතයේ හිස් නොවන වටිනා ධර්ම ලාභය ලබා ගන්නට පුළුවන් වෙයි. පින්වත්නි මේ පින්වත්න්ට ජීවිත අවබෝධය ලබා ගන්නට පුළුවන් වෙන බොහොම වටිනා අර්ථයක් පෙන්වන්නට පුළුවන් සූත්‍රයක් තමයි මම මාතෘකාව වශයෙන් තිබුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ නැත්නම් අවසාන කොටසටය මහා සලායතනික සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය බොහෝම වටිනවා. ඉතින් ඒ සූත්‍ර ආශ්‍රිතව වටිනා ධර්මාර්ථයක් පෙන්වන්නට මම උත්සාහවත් වෙනවා. ඊට කලින් මට පොඩ්ඩක් හිතුණා අපිට අපේ ජීවිත වටපිටාව කෙටියෙන් මතක් කළොත් හොඳයි කියලා. ඇයි මේ තරම් වමනාවකින් ඇයි මේ තරම් උත්සාහයකින් අපි මේ ධර්මයේ ඇසී යුත්තේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසර අනවරාග්‍ර බව මේ සංසාර මුල් කෙලවරක් නොපෙනෙන බව අනාදිමත් සංසාරික ඉඳලා මේ සත්‍යමේ අවබෝධය නොලබුණු නිසා නොලබුණු කමින් සැප ජනසිල්ල දෙක හොයමින් දුක් දුම්නස් දෙක ඉවත් කරගන්නට උත්සාහවත් වෙමින් හැමදාම අපි සසරේ ආවා අදත් උපන්න දවසේ ඉඳලා අද මේ මොහොත වෙනකන් අපි හැම කෙනෙක්ම මේ කරන්නේ සැප සැනසීම දෙක අපේ ජීවිතයට ළඟා කරගන්නට දුක් දුන්නස් අපේ ජීවිත වලින් ඉවත් කරගන්නට උත්සාහවත් වෙන්න අය සමහර විට මේ පින්වතුන් කරන දේවල් මේ පින්වතුන් නොදන්නව ඇති අපි මේ ජීවන මොහොතක් ගානේ අපි කරන හැම ක්‍රියාවක් ගානේ ගැඹුල තියෙන පසුබිම් වල තියෙන සැනසෙල්ල අපිට ළඟා කරගන්නට දුකෙන් ඉවත් කරගන්නට දරන උත්සාහයක් නේද කියන එකත් මුතුන් නොදන්න වෙන්න පුළුවන්. නමුත් ජීවිතවල හැම කෙනාගේම අර්ථය ඒක. මිනිස්සෙක් විතරක් නෙමෙයි තිරසංගත සත්‍යකවත් දුකට කැමති නෑ. හැමෝම හොයන්නේ සැපසනසිල්ල. එහෙම වුණත් අවාසනාවන්ත සිද්ධිය අපි හැම කෙනෙක්ම මුළු ජීවිතය පුරාවටම මුළු සසර පුරාවටම හෙව්වේ සැපසතුට වුණා. උත්සාහවත් වුණේ දුක් දුම්නස් අයින් කරන්නට උනත් ලෝකේ හැම කෙනෙකුටම අන්තිම මොහොත වෙනකොට නොලැබෙන කාරණා දෙකම ඉතිරි වෙනවා. මොකද්ද? සැපසන් සිල්ලංග කරගෙන දුක් දුම්නස් ඉවත් කරගන්නවා කියන කාරණාව නොලැබෙන එක. ඒකට හේතුවක් තිබුණා අපි සංසරේ සැපසන් සිල් හොයන අපි සැපසන සිල් ලැබෙන්නේ කොහොමද? ලබා ගන්නෙ කොහොමද කියන කෝවල නෙමෙයි උත්සාහවත් වෙන්නේ. දුක අයින් කරගන්නට උත්සාහවත් වෙන අපි දුක ඇති වුණේ කොතනද කුමක් නැති කළාමද මේ දුක නැති වෙන්නේ කියලා උසම් සහේතුකව සකාරණාව හොයලා නෙමෙයි ඒක නැති කරන්න උත්සාහවත් වෙන්නේ පින්වත්නි සද්ධර්මයේ අඩුව තියෙන මෙන්න මෙතන ඔය වැරද්ද දැක්ක හින්දාම ලෝතනා බුදුරජාණන් වහන්සේ අනන්ත සංසාරික පෙරම් දුවේ අනේ ලෝක සත්‍ය අසරණයි මේ ලෝක සත්‍ය අහිංසකයි මේ ලෝක සත්‍යයට පිටක් පිළිසරණක් නැහැ අනේ මමවත් පිට වෙන්නට ඕනේ මේ අය මිදුම්ගේ ජලය හොයනවා වගේ දුක උපදින දේ තුල සැප හොයනවා ඒ අයට සැප නොලැබෙනවා විතරක් නෙමෙයි දුකත් ලැබෙනවා දුක ගෙවෙන්නේ නැහැ සැප ලැබෙන්නේ නැහැ නමුත් හරියට සැප සැනසෙල්ල හොයාගෙන පහන්ට පන්න පළඟටියෝ වගේ මේ ලෝකයා දුක නැති කරන්න කියලා දුක් හුදේම බදා ගන්නවා. අනේ ලෝකයට දුක කියලා දෙන්නට ඕනේ. දුක ඇති වෙච්ච හැටි කියලා දෙන්නට ඕනේ. දුක නැතිකමෙන් ලැබෙන සැප මොකක්ද කියන කාරණාව පෙන්වන්නට ඕනේ. ඒ සැප සැනසීම ලැබෙන මාවත් පෙන්වන්නට ඕනේ කියන අදහසින්මයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එබඳු අදහස් ඇති බුදුරජාණන් වහන්සේලා අතීතයේදී ඕනතරම් පහළ වෙලා ඇති පහළ වුණ අපිත් මිනිස්සු දෙන්න ඇති නමුත් ඒ එකම ශාසනයක්වත් ආදරෙන් අපි අසුර නොකළ නිසා කාර්මයේ දුක් සහගත සසරේ අවිද්‍යාවෙන් මුලා වෙලා අපි මේ දුරුම සැරිසරනවා ඉතින් හරියට ජීවිතයට අර්ථයක් සිද්ධ කරගන්න ඕනේ නම් අපි බලාපොරොත්තු වෙන අදහස ඉෂ්ට කරගන්න ඕනේ නම් ඒ හැම කෙනෙකුටම මේ ධර්මයේ අවබෝධය ලැබෙන්නට ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ අපේ ප්‍රශ්න ටිකට උත්තර හොයලා දෙන්න මිසක අපි හොයන සැපසනසිල ළඟා කරලා දෙන්න අපිට අවශ්‍ය දුක ඉවත් කරලා දෙන්න මිසක වෙන දෙයකට නෙවෙයි. ඒ නිසා හැමදෙනාම වොම් හොදට අහන්න ඕනේ. ඒකම ඒ අනවරාග සංසාර දුක් වෙනත් එක අපිට පේන්නේ නැනේ. නමුත් ජීවිතය ගැන හිතන්න පුදි කරුණක් මට මතක් කරන්න කියලා හිතුණා. මේ ටික මට හිතුනේ මම ඇලේ නගරේ පණ කියන්න හැබැයි සතියක් දෙකක් හිටියා ඉන්නකොට පන්සලේ ලොකු හාමුදුරුවෝ අපේ ඥාන ලොකු හාමුදුරුවෝ එක්ක මම දවසක් නිකන් ඇවිදින්න කියලා සිටි එකට ගියා යනකොට වෙනත කවුරු හරි මහසුරුන්ගේ කාර් එකට යන්නේ නමුත් පරිසරය බලාගෙන එක බස් එකට යන්න කියලා ගියේ ඉතින් මුලින්ම බස් එකට නැගලා යද්දී බස් එකේ කීප දෙනෙක් හිටියා. අපිත් හිටියා. ටිකක් දුර යනකොට බස් එක ඉස්සරහ නැවතු පොලෙන් නැවතුවාම අපේ පිටට පිටිනෙක් බහලා ගියා. තව කීප දෙනෙක් නැග්ගා. දැන් ඔන්න අපේ කණ්ඩායම අලුත්. ආපහු ටිකක් ඉස්සරහට යනකොට ඒ විනාගෙන් කීප දෙනෙක් බැලලා ගියා. තවත් අලුත් කීප දෙනෙක් නැග්ගා. කොහොම දැන් යනකොට මම ඉතින් ජීවිතේ ටිකක් හරියට හිතන කෙනෙක්. මට මහ විශාල දහමක් තේරුණා. මේ පස්සේ කී යන ගමන සිහි කෙරුවා නම් ඒක අපේ ජීවිතේ පුදුම කරුණක් කියනවා නේද කියලා. අපි සිටියක බැහැ යනකොට අන්තිම තීරණය ඩ්‍රයිවර් මහත්තයා විතරයි. ඒ වගේ මට හිතුනේ අපේ මේ ජීවිතයත් හරියට බස් එක ගමනක් වගේ කියලා. කිමුතුන් හොඳට හිතලා බලන්න ඔගොල්ලෝ පුංචි කාලේ මේ ජීවිත ගමනක බස් එකට නැගලා ඕගොල්ලෝ කී දෙනෙක් හිටියද? අම්මා තාත්තා අයියා අක්කා නංගිලා ඔය අතරින් කී දෙනෙක් බහලා යන්නේ නැද්ද? ඕගොල්ලන්ගේ ඒ වෙනුවට බස්සේ කෙනෙක් වෙන්න තව කවුරු හරි කියන දෙන්නේ ඕගොල්ලන්ගේ ජීවිතයට ලං වෙන්නේ නැති. යාළුවෝ වශයෙන්, නෑදෑයෝ වශයෙන්, දූදරුවෝ වශයෙන් ඒ අතරින් තව කීප දෙනෙක් ඉස්සරහ පොලිටිකෙන් බහලා යනවා වගේ කීප දෙනෙක් කියන්නේ නැති. ඊට පස්සේ තව කීප දෙනෙක් නැගින්නේ නැති. මුලින් බස් එකට නැගපු අයගෙන් අද කී දෙනෙක් ඕගොල්ලෝ ඉන්නවද මේ බස් එකේ කියලා බලන්න. අද මේ ඉන්න අය අතරින් හොඳට හිතන්න පොකුල්ලෙක් ඉන්න මේ අයගේ තව කෙනෙක් දෙන්නේ කීකව හොල් ටිකෙන් බහලා යනවා සමහර විට ඒගොල්ලෝ ඉන්දියාවේ මේකෙන් බහලා යයි අන්තිමට කෙළවරට යනකොට අපි එකින් ඔක්කොම බහලා ගිහිල්ලා සංගම් මහත්ය විතරක් වගේ ජරා මරණ කියන ධර්මතාවය විතර යටේ ජීවිතය ඉතුරු වෙන්නේ මේක ඇත්තක් අද දවසේදී අපි වටා ඉන්න මේ ඔක්කොම අපිට අලුත් එකතු වෙච්ච අය. නමුත් අපිට ඒක තේරෙන්නේ අපිට හිතෙන්නේ මේ අය මගේමයි මම නිසාමයි මේ අය ජීවත් වෙන්නේ මේ අය නිසාමයි මම ජීවත් වෙන්නේ කියලා. මේ අය මේ බස් එක නගින්නේ ඉස්සරදලා අපිට එහෙම පැතීමක් තිබුණේ නැහැ. ඉතින් ජීවිතේ හරියට බස් එකක ගමනක් වගේ කියන එකත් මතක් කරනවා. මේක ටිකක් හිතන්න. මේක මම හිතන්න මතක් කළේ අපේ හිතාගෙන ඉන්න ජීවිතයත් හම්බෙලා ඉන්න මේ වටපිටාව මේ අය මගේම අයමයි මගේම සහෝදරයෝ දූතරු ඥාතිතේ සීමයි හැමදාම මම එකින් දීවගේ අදහසින් අපචිවත් වෙන්නේ මම හොඳට දැක්කා ඒ බස් එකට නැගපු කවුරුත්ම මට කියලා නැගිනේ ඒ බස් එකේ බෑ කවුරුත් මට යන්න කියලා කියන්නේ නොකියා මේ හැමෝම නැග්ග නොකියාම කියා. ආධුනික උනලුල ආධුනිකවම කියා. අපේ ජීවිතේට එකපේට හැමදෙනාම තේම නැහැ. කවුරුත් මේ ලෝකෙට එනකොට අපි කවුරුට එනකොට කියලා වෙන්නේ. ඒ කවුරුත් අපිට එනකොට කියලා යන්නේ නොකියාම යන්නේ. ඉතින් මෙහෙම සසරක ගමන් කරන අපිට අපේ රැකවරණය මිසක වෙන කවුරුත් රැකවරණයක් නැහැ. ලෝකයක් තුල සමාජයක් තුල දෙමව්පිය සහෝදරයෝ දූතරු ඉන්නවා කියන දේ අපි කටයුතු කළ යුතුයි. නමුත් යථාර්ථයට වඩා හාත්පසින් වෙනස් වූ ධර්මතාවයක් තියෙන්නේ අපි අපේ ජීවිත ගැන බලාගත යුතුයි. අපි සත්පුරුෂයෝ නම් අපි ඉන්න අයට මොහොතකට හෝ මේ බව පෙන්නලා එයාගෙත් ඔළුවේ හැදී යුතුයි කියන කලන අදහසකින් කලන සිතකින් යුක්තවම ජීවිතය දිහා බලන්න කියන කාරණාව සහේතුක මතක් කරමින් මම මගේ දේශනාව පටන් ගන්නම්. කිමර්තුනි බුදුරජාණන් වහන්සේ සරත් නෝර ජේතවනාරාමේ ඉන්න කාලෙදී මේ ටික හොඳට අහන්න කිව්වේ මුල් ටික මතක තියාගන්න. මොකද්ද? අපි සැප සැනසෙල්ල හැමෝම හොයන අය දුක් දුන්නස් ඉවත් කරගන්න උත්සාහවත් වෙන අය මේ සූත්‍රයෙන් බොහෝම සහේතුකව ඒ කාරණා දෙක පෙන්වනවා ඒකටයි මම මේ දෙක මේ සූත්‍රෙම මතක් කළේ මට මේ සූත්‍රය මතකයි නමුත් මම පොත අරගෙන ආවේ ඔයගොල්ලන්ට තවත් ටිකක් බුදුරජාණන් වහන්සේගේ වචනය ගැන ශ්‍රද්ධාව ඇති වෙන මේක බුදුහාමුදුරුවෝම දේශනා කරපු එකක් නේද කියන කාරණාව තේරෙන්න. බුදුරජාණන් වහන්සේ ශරත් නුර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙදී භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා මහණෙනි කියලා. භික්ෂුන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේ කියලා ප්‍රතිඋත්තර දුන්නා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලට මහා සලායතනික නම් වූ ධර්මපරියාය දේශනා කරනවා දහම් ක්‍රමයේ දේශනා කරනවා ඒක හොඳට අහන්න හොඳින් මෙනෙහි කරන්න වික්ෂම මහසලත් එහෙමයි ස්වාමීනි කියලා ප්‍රතිඋත්තර දුන්නා එතකොට භාග්‍යවතුන් හොඳ වචනයක් දේශනා කරා හොඳින් අහන්න හොඳට මෙනෙහි කරන්න කියලා කියනවා. ඒක ඒ ස්වාමීන් වහන්සේලට විතරක් නෙමෙයි මේ බණ අහන මේ කිමුතුන්ටත් එක්කමයි සාදුසුනාගේ වචනේ දේශනා කළේ හොඳින් අහන්න ඒ වගේම අහගෙන ඒ ටික මතක තියාගෙන හොඳින් මෙනෙහි කරන්න කියන කාරණාව මේ සූත්‍රයේ තුලින් බුදුරජාණන් වහන්සේ අපිට අවධාරණය කළ දෙන්නවා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම පටන් ගන්නවා ඒ ස්වාමීන් වහන්සේලා භාගතුන් වහන්සේ හොඳින් අහන්න හොඳින් මෙහෙය කරන්න කිව්වහම එහෙමයි ස්වාමීන් කිව්වහම භාගතුන් වහන්සේ දේශනා කරනවා චක්කුම් වික්ඛවේ අජානං අපස්සං යථා භූතං රූපේ වික්ඛවේ අජානං අපස්සං යථා භූතං චක්කු විඥානං වික්ඛවේ අජානං අපස්සං යථා භූතං චක්කු සම්පස්සම් වික්ඛවේ අචානං අපස්සං යථා භූතං ය චක්කු සම්පස්ස පච්චා උපජ්ජති වේදිත සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සුඛං වා සම්පි අචානං අපස්සං යථා භූතං චක්කුන් කියලා කිව්වේ ඇහැ මහණෙනි ඇහැ අජානං අපස්සං යථා භූතං අජානං කියලා කිව්වේ දන්නේ නැත්නම් අපස්සං කියලා කියන්නේ දකින්න නැත්තම්. යතහ භූතං කියලා කියන්නේ ඇත්ත ඇති හැටි. භූත කියලා කියන්නේ ඌ. දැන් අපි කියන්නේ අභූතෙන් චෝදනා කරන්න එපා කියලා අභූත කියන්නේ නොවූ දෙයක. සිද්ධු වුණේ නැති දෙයක. එතකොට භූත කියන්නේ ඌ සිද්ධු වූ. එතකොට යතහ භූත කියන්නේ යම්සේ වූද යම්සේ පවතින. ඒකෙන් කියනවා මම අපි මිනිස්සු දෙවියෝ ප්‍රඥය ඇහැගෙන දන්න ආකාරයට නෙමෙයි ඇහැ කියලා යමක් තියෙනම් ඒ ඇහැ පවතින ඇත්ත කිසිතිය නොදන්නවනම් නොදකින්නවනම් අජානං අපස්සං යථාභූතං ඇහි ඇත්ත කිසිතිය නොදන්නවනම් නොදකින්නවනම් රූපේ වික්‍රේ අජානං අපස්සං යථා භූතං ඇහැට පෙනෙන රූපවල රූපේ කියන ධර්මතාවයේ ඇත්ත ඇති හැටිය නොදන්නවනම් නොදකිනවනම් චක්කු විඥානයයි කියන ධර්මතාවයේ රූප දැනගන්න සිතයි කියන ධර්මතාවයේ ඇත්ත ඇති හැටිය නොදන්නවනම් නොදකිනවනම් චක්කු සම්පස්සේ කියන ධර්මතාවය මොකක්ද? ඒකේ ඇත්ත මොකක්ද? ඇති හැටි නොදන්නව නම් නොදකිනව නම් ඇහෙන් යම් අරමුණක් විඳිනකොට සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් සැපද නෝ දුක්ද නෝ උපේක්ෂා සහගතද වෙන්න පුළුවන් ඒ ධර්මයේ ඇත්ත ඇති නොදන්නව නම් නොදකිනවා නම් එතන කෙටි කරලා කැටි කරලා ගන්න අපි ඇහෙන් රූපයක් බලනවා කියන සිද්ධිය වෙනකොට තියෙන ටික ඔක්කොම ටික ඔය කියුවේ. ඇහැට රූපයක් පෙනෙනවා කියන සිද්ධිය. දිහා බලනකොට ඇහැ රූප චක්කු විඥානේ චක්කු සංපස්සේ මුඛං වේදනාව කියන ධර්මතාවය කියන ටිකක් තියෙයි. ඒ ටිකේ ඇත්ත ඇති හැටි නොදන්නව නම් නොදකින්නව නම් මෙන්න මෙහෙම වෙනවලු දැන් කාටවත් වෙනස් කරන්න බෑ මේ බුදුරජාණන් වහන්සේ එක පරියායක් දේශනා කරන ක්‍රමයක් මෙහෙම වුණොත් මෙහෙම වෙනවා එමස්මින් සති ඉඳන් හොති මේ ඇති කලින් මේ වේ වළක්වන්න බෑ දැන් ওই ටිකේ ඇත්ත ඇති හැටි නොදන්නවා නම් නොදකිනවා නම් මොකද වෙන්නේ චක්කුස්මින් සාරජ්‍යති රූපේ සාරජ්‍යති චක්කු විඥානේ සාරජ්‍යති චක්කු සම්පස්සේ සාරජ්‍යති චක්කු සම්පස්සපච්ච උපජ්ජති වේදිත සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සුඛං වා තම්පි සාරජ්‍යති එයා ඇහි ඇලෙන ඇහි සතුට වෙන කෙනෙක් වෙනවා පෙනෙන රූපේ ඇලෙන පෙනෙන රූපේ සතුට වෙන කෙනෙක් වෙනවා චක්කු විඥානේ චක්කු සම්පස්සේ උපන් වේදනාවේ ඇලුණු ඒකෙන් සතුටු වෙන කෙනෙක් වෙනවා. ඒ ටිකේ ඇත්ත නොදන්නකොට ඒ ටිකේ ඇලෙනවා ඒ ටිකේ සතුටු වෙනවා කියන ධර්මතාවය ඉබේම වෙලා. ඇත්ත නොදැන ඇහි රූපේ චක්කු විඥානේ නැත්නම් ඇහෙන් බලන රූපේ ඇලුණොත් වෙන මොකද්ද? සාරස්තස්ස සංයුක්තස්ස ඇලෙන රූපේ බැඳෙනවා. හැට පෙනෙන රූපයන්ගේ අපේ මනස බැඳෙනවා. බැඳුනහම මොකද වෙන්නේ? සමුල්ලස මුලා වෙනවා. මුලා වුණහම මොකද වෙන්නේ? ආස්වාදයෙන් අනුව බලමින් වාසය කරනවා. ආස්වාදයෙන් අනුව බලමින් වාසය කළොත් මොකද වෙන්නේ? පංච ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡති මම ඒකෙන් එකට පැහැදිලි කරලා දෙන්නම් නැවත පංච උපාදානස්කන්ධයේ රැස් වීමට යන්න පංච උපාදානස්කන්ධයේ රැස් වුණොත් මොකද වෙන්නේ තණ්හා චස්ස පූර්ණෝ භවිකානන්දි රාග සහගත තත්ත්ව ප්‍රත්‍යනන්දනේ සා පවද්දති තණ්හාව වැඩෙනවා දැන් හොඳට බලන්න ඇහැ රූප චක්කු විඥාන චක්කු සංපස්ස කියන ධර්මතා ඔය ඔක්කොම කැටි කරලා කැටි කරලා මෙහෙම ගන්නකොට මොසුද ඇහැට ඇහෙන් රූපයක් දකිනකොට පෙනෙන රූපේ ඇත්ත ඇති හැටි නොදකින්නවා කියන ධර්මතාවයේ විතරමයි ඕනේ මේ පින්තුන් එහි ඇලිලා එහි සත්තු කියලා කියනවා. ඇලුණු සත්තු තුනක් ඔගොල්ලෝ බැඳෙනවා. සංයුක්තස්ස කියන්නේ බැඳෙනවා. කොහොමද පෙනෙන දේ තුල අපි බැඳෙන්නේ? පින්වත්නි බැඳෙනවා කියලා කියන්නේ අපිට ඒක දාලා යන්න බැරි වෙනවා. සුනකෙක් හරි ගවයෙක් හරි අස්සෙක් හරි ළඟකින් බැන්දොත් එයාට කැමති තැනක හිතුවි තැනක කැමති කැමති විදිහකට යන්න පුළුවන්ද යන්න බෑ එයාට පුළුවන් කොච්චරද බැඳුම තියෙන ප්‍රමාණය වටේ කරකෙන්න විතරයි නේද හරි මේ පිමුතුන් දිහා බලන්න ඔයගලන්ට කැමති තැනක හිතුණු තැනක කැමති දවස් ගන්න ගිහිල්ලා ඉන්න පුළුවන්ද? බැයි බැරි. දරුවෝ ඉන්නවා, දෙමව්පියෝ ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා, ඥාති ඉන්නවා, ඒකේසි ඉන්නවා, ගෙවල් තියෙනවා, රටාවල් තියෙනවා. බලන්න බැලුවත් නැද්ද කියලා, සංයෝජනයක් නැද්ද කියලා ওই ජීවිතේ ওই බැඳුම තියෙන්නේ අපි හිතාගෙන මේක මනුස්ස ධර්මයක් මේක වෙන්න ඕන එකක් මේක සාහිත්‍යකයි කියලා. නමුත් යථාර්ථය තමයි ඔක බැඳුමක් සංයෝජනයක්. ඒකේ ලක්ෂණය තමයි දාලා යන්න බෑ. එයාගේ ළඟේ දුර තියෙනකම් ළඟේ දිග තියෙනකම් විතරයි කරන්න පුළුවන්. ඉතින් හැටයන්ට බෑ. හැබැයි ඒක ඇති උනේ වෙන මොකුත් නෙමෙයි. ඇහෙන් බලන රූප බැඳුණු නිසා, ඇලුණු නිසා. ඇහෙන් බැඳුනේ ඇහි ඇලුනේ ඇහැට පෙනෙන රූපේ ඇත්ත නොදකින හින්දා. ඇහැට පෙනෙන රූපේ ඇහි ඇත්ත දැක්කේ නැති වෙනකොට ඒකේ ඇලුනා ඇලුන නිසා බැඳුනා. බැඳුනහම මොකද වෙන්නේ? සිහිමුලා වෙනවා. සිහිමුලා වෙනවා. එයාට සම්පූර්ණ මනස අනිත් පැත්තට වැඩ කරන්නේ. ඒකද කියනවා විපල්ලාස විපරිත සංඥා. මෙයාට පෙනෙන්නේ අනිත්‍ය දේ නිට්ටයයි වගේ. දුක් දේ සැපයි වගේ. අනාත්ම දේ ආත්මයි වගේ. අසුතු දේ සුභයි වගේ. දැන් මේ මනස වලක් පන්න නැහැ. ඉබේම වෙලා බලන්න මේ කියන එකින් එක ගන්න තමන්ගේ ජීවිතය ඇත්තද කියන එක. ඊට පස්සේ සිහි මුලා වෙච්ච කෙනාට පේන්නේ ආස්වාදාන පස්සිනෝ විහෙරති ලෝකේ ආස්වාදයෙන් බලනවා විතරයි. ලෝකේ ආස්වාදයක් මොකදෙනවා මිසක කවදාවත් ආදීනයක් දෙන්නේ කෑම කන වෙලාවට බලලේ වමනේ දාපු ටිකක් හරි වමනේ ගොඩක් හරි කැත කරපු දෙයක් හරි ආදීනම ගලිත වචනයක් කිව්වොත් මොකක් වෙයිද අපේ හිත කැමති නෑ ආදීනෙට කැමති දෙයක් නමුත් අර කැම්පින් ගන්න ගැන හොඳ වර්ණනාවක් කෙරුවොත් ආස්වාදය අනුව බලන හිත පිළිගන්න කැමතිද නැද්ද? කැමති. හැම අරමුණක්ම ආස්වාදය අනුව බලන්න ඒ විදිහටම දැනගන්නවා මේකෙන් කියන්නේ ජීවිතේ අපේ මනස උරු වෙලා තියෙන්නේ ආස්වාදය අනුව බලන්න නිසා ආදීනව බලන්න කැමති නැහැ. එතකොට මේ එකින් එක වෙලා තියෙන්නේ ආස්වාදයේ විතරක්ම සිහි කරනවා මේ මනසට සිහි වෙනවා ආදීනවට කැමති නැහැ ආදීනෙමින් පෙනෙන්නේ නැහැ කියන ක්‍රම ඇතිකලේ සිහි මුලා වීම. නিত্য සපයාසය සුභයි කියලා විපරිත දැක්ම. ඒක ඇතිකලේ ඇහෙන් දකින දේ තුල ආයතන හයටම තියෙන මම එකකින් කියන්නේ ඇහෙන් දකින දේ තුල බැඳීම බැඳුනේ ඇහැ දකින්න දේ තුල ඇලුණු නිසා ඇලුනේ ඇහැට ඇහැට පිනෙන රූපෙට ඇත්ත නොදකින නිසා කියලා නවත්තන්න බෑ එකින් එක එකින් එක එකින් කියනවා ඊට පස්සේ ඇහැට පෙනෙන දේ තුල ආස්වාදයේ විතර දකිනකොට ඊගාවට තියෙන අවාසිය මොකද්ද දන්නවද ආයතින් පංච උපාදානස්කන්ධ උපචයන් ගච්ඡති. පංච උපාදානස්කන්ධය රැස්වීමට යනවා. මේ පංච උපාදානස්කන්ධයට තව නමක් කිව්වොත් දුක. කිමුතු මහල ඇති ජාත දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණ දුක්ඛ අපේ සංප්‍රයෝග දුක්ඛ පිය විපයෝග දුක්ඛ යම් පිටන දුක්ඛ සංකිතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා බුදුරජාණන් වහන්සේ මේ දුකට කියන්නේ දුක කොටුම් කෙටින් කියන පංච උපාදානස්කන්ධය කියලා වෙනවා. පංච උපාදානස්කන්ධය වැස්සනවා කියනකොට වැස්සලා තියෙන මොනවද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් රෝණ පායාසය. අපි හිතාගෙන ඉන්නේ මේ දුක උපත්ති වෙනකොටම අරගෙන ඇවිල්ලා කියලා. නෑ. අවිද්‍යාව නිසා මේ දුක අපිට වැස්සලා තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධ දුක, ජරා මරණ දුක අපිට වැස්සලා තියෙන ආස්වාදයෙන් බලනකොට. කොහොමද අපි පංච උපාදාන ස්කන්ධය රැස්සනවා කියලා තේරුම් ගන්නේ? ඇයි ඇහි ඇත්ත තිහෙතේ නොදන්නකොට නොදකිනකොට එහි ඇලිලා එහි බැඳිලා එහි මුලා වෙලා එහි ආස්වාදයෙන් දකිනකොට වෙන්නේ මොකද්ද දන්නවද දැක්කහම දැකපු දේ ඉතුරු වෙනවා අපිට ඇහෙන් මොනවා මහත් දෙයක් දැක්කොත් දැකපු දේ ඇති බවට ඉතුරු වෙනවා නෙමෙයි ඒ තියෙන දේම දැක්ක දැකපු දේම තියනවා කියන තැනින් ඉතුරු වුණාම ඒ ඉතුරු වෙන චරාමම දුක් නිමිති. අපි එක පොඩි පරීක්ෂණයකින් කරලා බලමු. දැන් මේ පින්වතුන්ට පුළුවන්ද වැඩි ඈත කොන්නේ දැන් ඔයගොල්ලෝ ගෙදර සී කරන්න පුළුවන් නේද? පුළුවන්. හරි. දැන් පින්වතුන් හිතන්නේ ගෙදර සී කරනවා කියලානේ. කියන්නේ හොඳට විද්‍යාව උගලන්නේ මෙතන ජීවත් තියෙනවා. හරි එන්න මම කර කියනවා. ඔය පින්වත්තුන්ට ගෙදර සිහි කරන්න පුළුවන් නම් දැන් පින්වත්තුන් මං ඉන්න කාමරේ මේ පන්සලේ මං ඉන්න කාමරේ ඇතුලේ බඩු මුට්ටු තියෙන්නේ කොහොමද කියලා සිහි කරන්න බලන්න. පුළුවන්ද? බැහැ. දැන් සිහි කරන්න හොඳට බලන්න සිහි කරන්න බෑනේ. හොඳයි දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා හදිසියෙන් මං ඉන්න කාමරයට එවිලා ඇහැ මෙහෙම යොමු කරලා බලන්න විතරයි ඕනේ. ඇහෙන් බලලා මෙතෙන්ට ඇවිල්ලා ඉඳගත්තොත් දැන් කාමරේ තියෙන දේවල් සිහි කරන්න බැයිද? පුළුවන්. හොඳට බලන්න දැන් මෙතන ඉන්නකොට එහෙම නිමිත්තක් නැහැ. ඇහෙන් බැලුවාම ඒක සිහි කරන්න පුළුවන් එහෙම දෙයක් තියෙනවා. කාමරේ තියෙන දේ සිහි කරන සිහි කරන දේ කාමරේ තියෙනවා කියන තැනකින් ඇති බව නිමිත්තක් කියන්නේ. නමුත් ඊට පස්සේ ඊගව ස්වාමීන් වහන්සේ කාමරේ තියෙන මොනවද කියලා කියන්න බෑ. ඊට පස්සේ ඒකත් ඇහෙන් ගිහිල්ලා බල බලන්න විතර මුකුත් අමුතෙන් හිතන්න ඕනේ නැහැ. ඇතුළතින් කිසි දෙයක් හිතන්න ඕනේ ඇහෙන් බලන්න විතරමයි ඕනේ. බලලා මෙතෙන්ට ආවට පස්සේ මෙහෙම දෙයක් තියෙනවා කියලා සිහි කරන්න පුළුවන් නේද? පුළුවන්. නමුත් දැන් ඊට පස්සේ ලොකු සම්මානසේ කාමරේ තියෙන දේවල් දෙහි කරගන්න බැරි. දැන් හොඳට බලන්න උපචේ යනවා කියලා කියන්නේ ඇහෙන් බලන එකක් එකක් ගානේ Tamanට ඇති බවට නිමිති හිතනවා කියන එක තේරෙනවද? දැන් සිහි කරන්න පුළුවන් එක කාමරයකවත් බැහැ. නමුත් ඇහෙන් බලන්න බලන්න ඒක සිහි කරන්න පුළුවන්. මම කියන්නේ ඉතින් කාමරේ තියෙන දේ සිහි කළා නම් ඇහෙන් බලන්න කලින් සිහි කරන්න පුළුවන් වෙනවනේ. ඔගොල්ලෝ මේ සිහි කරන්නේ ඇහෙන් දැකපු වෙලාවේදී දැකපු වෙලාවේදී දැකපු නිමිත්ත මනසින්ම සිහි කළා මනසින්ම දැනගන්නවා. නමුත් ඇහැ මොකද්ද රූපේ මොකද්ද කියලා හඳුනන්නේ නැතිකම නිසා ඔය වගේ ආයතන හයම තියෙනවා. මනස මොකද්ද ධර්මාරම්මණය මොකද්ද කියලා හඳුනන්නේ නැති නිසා ඇහෙන් දැකපු දේ සිහි කරුවා කියලා රැවටිලා තියෙනවා. ඔයගොල්ලෝ සංයෝජනය යන්නේ ඇහැට. ඇහැ නොදන්නකොට මනසෙන් සිහි කරන කේ සංයෝජනේ ඇහැට යනවා. මනස නොදන්නකොට ඇහෙන් දකින කේ සංයෝජනේ මනසට එනවා. එතකොට දැන් ඔය විදිහට ඇහෙන් නිමිති 1000ක් බලන්න ඔගලන්ට මතකයට කාරණා 1000ක් එකතු වෙයි. ඔගොල්ලෝ දකින්න අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා ගෙවල් දොරවල් ඉඩකඩ නැදෑයෝ කියලා ඔයගොල්ලෝගේ ජීවිතයේ අපේ ඔය මනසේ ඉතිලා තියෙන නිමිති ඔක්කොම ඇහෙන් දැකීම මාත්‍රයකින් මනසේ හිටපු නිමිති ටිකක් තියෙනවා. නමුත් දෙමුතුන් හිතාගෙන ඉන්නේ ගෙදර තියෙනවමයි තියෙන ගෙදරයි මේ මතක තියෙන්නේ මාන් සිහි කරන ගෙදර තියෙනවා තියෙන ගෙදර සිහි කරන්න කියලා. නමුත් දැකපු වෙලාවේ දැකපු අත්දැකීම මනසෙන් සිහි කරනවා. නමුත් මනසෙන් සිහි කරනවා කියන ධර්මතාවයට නෝන නැතිකම් තියෙනවා. එතකොට දැන් කාමරේ තියෙන දේ සිහි කරන්න බෑ වගේ යථාර්ථය තමයි දැකපු කිසිම දෙයක් සිහි කරන්න බෑ. නමුත් ගිහිල්ලා බලලාවට පස්සේ දැකපු එක සිහි කරන්න පුළුවන්. නමුත් ඒ සිහි කරනවා කියලා කරන සිද්ධිය මනසයි සිහි කරනකොට අපි සිහි කරනවා කියන ධර්මතාවය එතන තියෙනව නෙමෙයි කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. එහෙම පේනවා නම් මේ පංචපාදස්කන්ධ දුක අපි විඳින්නේ නැහැ. කර්මය කියලා කියන්නේ සිහි කරන දේ තියෙනවා තියෙන දේ සිහි කරනවා කියන තැනකින්මයි අපේ ජීවිතය දැනෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධේ උපචේතනවා කියලා කියන්නේ ඇහෙන් යමක් දැක්කොත් දකින්න කලින් ඒකේ තිබ්බා තියෙන දෙයක් මුතේ වුණා තියෙන දේ ආපහු තියෙනවා කියන දැනුම ඉතුරු වෙනවා මෙන්න මේ විදිහට දකින හැම දෙයක්ම ඉතුරු වෙනකොට එතන මේ දේශනාව ගොඩාක් දිග වැඩි වෙන නිසා ඔයගොල්ලෝ මේ පරියායම එකට ගන්න ඔය විදිහටම ඔතෙන්ට එනකම්ම කන කියන එක පිළිහිඳ නොදන්නව නම් කනේ ඇත්ත ඇති ඇති නොදන්නව නම් නොදකිනව නම් සබ්දය කියන එක ඇත්ත ඇති ඇති නොදන්නව නම් නොදකිනව නම් සෝත විඥානය කියලා ඇත්ත ඇති ඇති නොදකිනව නම් අහන දෙහි යැවෙනවා අහන දේ බැඳෙනවා අහන දේ සිහි මුලා වෙනවා අහන දේ ආස්වාදයෙන් අනුව බලන වාසය කරනවා අහන දේ ඉතුරු වෙනවා යාට ඔය වගේ ස්පර්ශ ආයතන හයෙම අරමුණු ගන්නකොට ඒ අරමුණු වල ඇත්ත නොදන්නකොට එහි ඇලිලා එහි බැඳිලා එහි සුළු සිහි මුලා වෙලා ආස්වාදය අනුව බලමින් වාසය කරනවා කියන ධර්මතාවය විඳී දැකපු අහපු බලපු අල්ලපු හිතපු හැම දෙයක්ම ඇති ඇතියටම තියන විදිහටම තියෙන දේවල්ම දකිනවා අහනවා කියන තැනකින් තමන්ට දැනේ. ඔන්න ඔය සිද්ධියට කියන පංච උපාදාන ස්කන්ධයේ උපචේත යනවා කියලා. පංච උපාදාන ස්කන්ධය වැරදෙනවා. ඔය අතර තියෙනවා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියලා. අඬලා වැළපෙන විලාප දෙන සිහි මුලා විල වැටෙන සෞඛ්‍ය අත්‍යඝාතන නිමිති එකතු වෙලා තියෙන ජීවිතේට. ඊට පස්සේ මේ පංච උපාදානස්කන්ධයේ උපජයට ගිය පංච උපාදානස්කන්ධය රැස්ුනොත් මොකද වෙන්නේ? තණ්හා චත්ත පොනෝ භවිකා නන්දිරාග සහගත සත්‍ය සත්‍යාදනන්දේ සාරපවද්දති ඒ ඒ තන සතුටු වෙන ඒ ඒ තන සතුටින් ඇලෙන පුනර්භවය පිණිස පවතින තණ්හාවක් තියෙන ඒ තණ්හාව තිබේ වැඩෙනවා. දැන් හොඳට බලන්න ආය තණ්හාව නැති කරනවා කියලා මැදින් මුකුත් ක්‍රම නැහැ. මේ ටික මට කියන්න ඕන මොකද අපි මේ ධර්මයේ තේරුම් ගන්න නැතුව ධර්මය අල්ල ගන්න නැතුව බාහන භාවනා කරනවා මොකද මේ දුක හේතු තණ්හාව තණ්හාව නැති කරන්න ඕනේ කියන තැනකින් නමුත් දැන් උත්තර පෙන්නවා පටිපාදාන ස්කන්ධය උපචයට ගියොත් ඒ ඒතන සත්‍යයෙන් ඇලෙන ඒ ඒතන සත්‍ය වෙන නැවත පුනර්භවය පිණිස පවතින තණ්හාව වැඩෙනවා කොහොමද තණ්හාව වැඩෙනවා කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධය රැස් වෙන ගානේ තණ්හාව වැඩෙනවා දැන් අපි කියමු දැන් මගින්න කාමරේට සිහි කරන්න බෑ. එහෙම නිමිත්තක් එකතු වුණේ. හරි දැරිලා කාමරේට දෙනකොට දැක්ක පුතා සාහරි ලස්සන පුත මේක මට තියෙනවා කියලා හිතුණා. ඔන්න දැන් මේ නිමිත්තත් එක්ක මෙතන ඉඳගන්නකොට ඇහෙන් දැකපු දේ එකතු වෙනකොට කැමැති බහන්දත් එකකුත් එකතු වෙනවා. අනිත් ස්වාමීන් වහන්සේ කාමරේ තිබිලා බලනකොට ඒකේ තියෙන ලස්සන ලස්සන පොතක් තියෙනවා නැත්නම් රේඩිය එකක් තියෙනවා එතන හොඳයි මම මේ උදාහරණයක් කියන්නේ දකින්නවා ඒවත් එක්ක එකතු වෙන හැටි ඊට පස්සේ ඔය වගේ බලන්නේ මොනවා හරි දකින්න දේවල් එක්ක දකින්න දේවල් එකතු වෙනකොට කැමති වෙන දේවල් ප්‍රමාණය වැඩි වෙන්නේ නැද්ද කියලා එහෙන් දැක්කා මේ අම්මා මේ තාත්තා මේ අයියා මේ අක්කා මේ දුව පුතා නංගි මල්ලි ඊට මේ කුඹුර ඒවා තේ ගහක් ගානේ ගෙදර බඩු මුට්ටුවක් ගානේ තියනවා තියනවා කියන ඒවා ගානේ ඒව ඇති බවට මනසේ නිමිති එකතු වෙන ගානේ Tamanට කැමති වෙන දේවල් තමයි එකතු වෙලා තියෙන්නේ. ඔබට අර හොඳ කතාවක් තියෙයි. තුමතු දන්නම් විසාකා උපාසිකාව හත්තරදී වයස 20 වුණේ හරි දෘෂ්ටි නැහැ දෘෂ්ටි නැති වුණාට සමාජික ලෝකෙක ජීවත් වෙනකොට ඒ ආකල්ප සංකල්ප වලින් බැහැරවල කටයුතු කරන්නේ නැහැ. විතම ලෝකේ සමෝහ හැසිරෙනවා. ඒ කාලේ ක්‍රමයක් තිබුණා තමන්ගේ ගෙදරක මළගයක් වුණොත් චාරිත්‍රයක් තිබුණා ඒ බව ලෝකයට ප්‍රකාශ කරන්නේ තෙත ඇඳුමක් ඇඳගෙන තෙත් කිස් කිස් ඇතුළේ ඉතින් විසාකව පස්සිකව තෙත් චඳුමකින් තෙත් සහිත එකකෙත් ඇතුළු ජේතවනාරාම ජනකුට බුදුසජනෝ ත්‍යානෝ විසාකාවනේ මොකද මේ තෙත් චඳුමකින් තෙත් එකකෙත් ඇතුළු ස්වාමීන් වහන්සේ මහසත් මාගේ ප්‍රිය වූ මනාපුයේ මෙහි පිළියක් හිටියා ඒ ප්‍රිය වූ මනාපු මෙහි පිළි හදිස්සියෙන් කලෝලිය කළා ඒ නිසා මම මේ සෝහනට කියලා නැගම විසාකාවනේ ඔබේ මෙහි පිළියට කැමතිද එහෙමයි භාවිකව මම පන වගේ ආදරේ මම ගොඩාක් කැමතියි. ඒ වගේ මිනිපෙළිය තව මිනිපෙළියට කැමති එහෙමයි සවනසලේ සැලත් නෝර වරන් හිටියත් මට කමක් නැහැ. ආසයි මම ආදරේ. දෙවිගේ අමතක කරලා මුසුජන්මස වෙනක් පැත්තට ගිනවා. ඉතින් කවන්නේ සැලත් නෝර සෙනඟ කොච්චර ඉන්නවද? මහ විශාල ප්‍රමාණයක් ඉන්න භාවිකනා. ඔය සැලත් නෝර සාමාන්‍යයෙන් තවද කී දෙනෙක් මරනවා ඉතින් කාට භාගතුනාට සමහරකට පස් දෙනෙක් දහ දෙනෙක් විසි පහ පණහන් සීයක් දාහක් වෙන්න පුළුවන් සරත්න හක්කෝටියක් ඉන්නවා කියන ජනකාය එහෙම කතා කරන විසාකන්නේ ඔබට වේදිච්ච ඇඳුමක ඉඳගෙන ඉන්න දවසක් තියෙයිද කියලා අහනවා එතකොට එතකොට තමයි විසාකාවට සිහිය ආවේ මම මේ ප්‍රාර්ථනා කරන්න යුතු කනේද කියලා. ඔබ සවස් නෝර්තනම් විසංකාවනි අපිට කෙනෙකුට එක දෙයක් කුරුමනවා කියලා කියන දුක් එකක් කුරුමයි. දෙකක් කුරුමනවා කියන දුක් දෙකක් කුරුමයි. තුනක් කුරුමනවා කියන දුක් තුනක් කුරුමයි. සවස් නෝර්තනම් ජනකාය මේ දිරිය ටික කුරුමනවා කියන්නේ හැමදාම ජරා මරණ දුක උරුමයි. තෙතදුම කැඳගෙන වේලි චඳුම කඳින්න මුළු ජීවිතේම හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් මම මතක් කළේ ඒ වගේ අපේ ජීවිතයට ඇහෙන් දැකලා එක නිමිත්තක් ඉතුරු වෙනවා කියලා කියන්නේ දුක් වෙන කරුණක් ඉතුරු වෙනවා. කනෙන් අහලා එක නිමිත්තක් ඉතුරු වෙනවා කියන දුක එන්න නිමිත්තක් ඉතුරු අපිට තේරෙන්නේ තණ්හාව තමයි වැඩෙන්නේ. තණ්හාව දෙආකාරයෙන් තියෙනවා. ඒ කියන්නේ තණ්හා චස්ස පොණෝ භවිකා නන්දි රාග සහගත සත්‍සත් සාධනන්ත. ඒ ඒ තන සතුටින් ඇලෙන පුනර්භවයේ තුනස පවතින තණ්හාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ ඒ තන සතුටින් ඇලෙන ඒ ඒ තන සතුට වෙන තණ්හාවකුත් තියෙනවා. පුනර්භවයේ තුනස පවතින තණ්හාවකුත් තියෙනවා. ওই තණ්හා දෙක නම් කරනවා සමුදාචාර තණ්හාව සහ වත්තු මූලික තණ්හාව කියලා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණහා කියන මේ තණ්හාව අකිවිදවුවන්ට කෙවල් දරවල් යාන වාහන ඉදකටම දුඟ දිවට ආසයි කියලා කියන්නේ. මේකද කියනවා රූප තණ්හාව කියලා. සමුදාචාර තණ්හා. ඔය තණ්හාවෙන්ම මොහු කරපු කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තණ්හාවක් තියෙනවා. මේ සංහාව සංසාර වට දුක්ඛේ සඳහාම පිහිටපත් වෙනවා තුනක් භවයේ පිණිසක් කියනවා මේ පංච උපාදානස්කන්ධය රැස්වෙනකොට ත්‍යාකාර තණ්හාව ජීවිතයට එකතු වෙලා එහෙන් දකිනවා කියන දෙයට මේ ජීවිතේ Tamanට ප්‍රියමනාප ඒ ඒ තන සතුට වෙන කාරණාත් ලැබිලා එකතු වෙලා සසර ප්‍රතිසන්දියට යන්න හේතුවක් හැදිලා ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ දුක රැස්වල ජරා මරණ දුක විඳිමින් නැවත දුක ඇති කරන හේතුව තමන් තුළ ඇති වෙනවා කියන ධර්මතාවය ඉබේම වෙලා මේක දැන් කොහෙන්වත් නවත්තන්න බෑ එකම තැනක් මුල පටන් ගන්නත් එක තැනකින් දුකට හේතුව ඇති වෙනවා කියන ටිකක් වෙලා තණ්හා චස්ස පුණෝ භවක නන්දිරාග සහගත සත්‍සත්තානන්දනි සපවද්දති තණ්හාව වැඩෙනවා. තණ්හාව වැඩුණාම ඊට පස්සේ මොකද වෙන්නේ? කායික දරතා පවද්දති චේතසික දරතා පවද්දති. රළු කයක් ඇති රළු සිතක් ඇති ජීවිතයකට දෙන්න තියෙනවා. ඇයි රළු කයක් ඇති රළු සිතක් ඇති ජීවිතය ගොඩනගලා කියලා කියන්නේ කොහොමද? එයාට ආරක්ෂා කරන දේවල් තියෙනකොට ඒකේ ප්‍රමාණයට එයා රළු වෙනවා. දැන් අපි දන්නේ අපි කොච්චර දරුවන්ට කොච්චර රළුද කියන එකවත් අපි දන්නේ නමුත් අපි හැම කෙනෙකුම පුද්ගලයෙක් නෙවෙයි මෙතන තියෙන මේ කෙලෙස්යේ මට්ටමට මෙහෙර ධර්ම වෙන්න පුළුවන්. රළු වෙන්න පුළුවන්. අපි කියමු අපි ධර්මයේ කෙතරේ ඉන්නේ. ගොල්ලෝ තනියම හිටියේ. හොරෙක් ආවා. එක්ක මේ දරුවා මරන්න කියලා හැදුවේ. මරන්න හදනකොට හොඳින් කියයි මරසිල් වාසේ ගන්නේ ළමයට එහෙම කරන්න එපා යන්න කියයි. බෑ මරන්න හදනකොට ටික සැලෙන් කියයි. එහෙනම් දරුවෝ බණි. දරුවෝ පොල්ල කරගෙන ගහන්න උත්සාහවත් වෙයි. ගහන්න දරුවෝ හොරෙන් එක්ක ආයුධකින් කොටලා වෙඩි කියලා මරලා හොත් ළඟ බේර ගන්නවා කියන තරකට එන්නේ නැති නේද? වෙන්නේ නැති විදිහට වෙනවා. එතකොට ඔගොල්ලෝ හිතන රහතන් වහන්සේලා මධ්‍යම කරා කියලා. අපි අත දෙන්නේ අපි වලේ කියලා. නමුත් අපේ ජීවිතය අපි නොදන්නවාට සල්ු කෙලසක දාතා. සින් සල්ු සිතුවිලි ඇතියි. ඒ වගේම මේ කය අපේ ඉක්මනට දෙහෙස දෙහෙත්වටපත් වෙන. ඉක්මනට දෙහෙසටපත් වෙන. දහරදඬු කයක් තියෙන. මේ මනසින් මේ කය සම්පූර්ණ හදන්න පුළුවන් එකක්. කායික දර්ශකම මානසික දර්ශකම ඇති වෙනවා. ඊට පස්සේ කායික සංతాප පවද්දති චේතසික සංతాප පවද්දති කයේ දැවීම කයේ දැවීම ඇති වෙනවා. සිතේ දැවීම කයේ සිතේ දැවීම කයේ දැවීම සිතේ දැවීම කයේ දැවීම. චේතසික සංතප්පවද්දති කායික සංතප්පවද්දති චේතසික පරිලාහෝ පවද්දති කායික පරිලාහෝ පවද්දති. දැවීම සහ දැවීම කියන එක කයෙන් සහ සිතින් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක හරි සාන්ත දෙයක් වගේ එකක්. චුට්ටක වර්ධනය. ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන ටිකේ ඇත්ත ඇතිහැටි නොදන්නවා නොදකින්න හොඳට මම අපමුලින් කියන බලා ගන්න මේ ටිකේ ඇත්ත ඇතිහැටි නොදන්නවා නොදකින්නවා කියන එකම ධර්මතාවය විතරක්ම වෙනකොට ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන ස්පර්ශ ආයතන හයට හම්බෙන හැම අරමුණකම ඇලෙනවා හැම අරමුණකම සතුටු වෙනවා ඇලෙනවා ඇලුනහම ඒ දේවල් සංයෝජන වෙනවා ඒවා ගැඳුම් වෙනවා. එහෙම වුණාම ඒවා සිහි මුලා වෙනවා කියන ධර්මතාවය වෙනවා නිත්‍ය සැපය ආත්මයි සුභයි කියලා තේන්නේ. එහෙම වුණාම ආස්වාදයක් විතරයි ජීවිතේ තේන්නේ. එහෙම වුණාම දැකපු අහපු දැනුණු දේවල් ඇති බව තිතුරු වෙනවා. එහෙම වුණාම සංහාව ජීවිතේට එකතු වෙලා. එහෙම වුණාම සිතයි කයයි රළු ඇත්ත වෙලා එබඳු කෙනාට ඊගාවට කියනවා මොකද්ද? කායික සංතාප, චේතසික සංතාප, කායික පරිලාහෝ, චේතසික පරිලාහෝ වඩති. එහෙම කෙනාගේ මනස තුල තියනවලු දැවෙන දැවෙන සිතුවිලි. තමන්ව දන්නේ එකපාරට තමන් තුල සිතුවිලි උපදිනකොට තමන්ගේ බඩපොකු පිච්චල යන විදිහේ සිතුවිලි උපදින්න පුළුවන්. තමන්ගේ එක එක සිතුවිලි උපදිනවා ඒ උපදින සිතුවිලි උපදිනුන තමන්ව එවලම පිච්චෙනවා වගේ තමන්ව දැවෙනවා තමන්ට පාලනයකින් තුළ ඒව ඉඳෙනවා පහළ වෙනවා දැවෙන දැවෙන සිතුවිලි උපදිනවා දැවෙන දැවෙන කයකුත් තියෙනවා බලන්න හරිය සාස්ත්‍රයක් ඔබ වරදින්න විදියක් නැහැ ඔහොම වෙනවනම් නොවුනොත් තමයි පුදුමයි මේ ටික වෙනවනම් අනිවාර්යයෙන් වෙන්න ඕනේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? සෝ කායික දුක්ඛම් පි චේතසික දුක්ඛම් පි පටිසංවේදී. එයා මුළු ජීවිතේම සිතෙන්ද කයින්ද දුක් විඳින්නෙක් වෙනවා. ඔන්න ඔගොල්ලෝගේ ජීවිතේ සිතෙන්ද කයින්ද දුක් විඳින්නෙක් වෙනවා. දැන් උත්තරයක් තියෙන සිතෙන් කයයි දුක් සහගත දැන් දුකට ප්‍රතිකාරම හොයන ඔගොල්ලෝ ගෙවල් දොරවල් හදනවා දුක නැතු වෙන්න යාන වාහන ගන්නවා ඊටකටම් හදනවා දැන් උත්තරේ මේ තරම් කෙරෝල මේ දුක ඇති වෙච්ච හේතු ටික මේකින් එකට දෙකට පෙන්නලා උත්තරේ තමයි දැන් සෝ කායික දුක්ඛම්පි චේතසු දුක්ඛම්පි පරිසංවේදියා සිතින්ද කන්ද දුක් විඳිනවා දැන් මොන ඵලය දැන් ඵලය විතරයි අපිට පේන්නේ දැන් පින්වතු මොකද කරන්නේ මේ ජීවිතේ අනන්ත සංසාරේ හැමදාම කලේ දුක එනකොට දුක නැති කරගන්න උත්සාහවත් වෙන එක. දුක අයින් කළ සැප ලබා ගන්න උත්සාහවත් වෙන එක. කායික දුක ඇති වෙනකොට කායික දුකෙන් මිදෙන්න ක්‍රමෝපායන් හොයනවා. මොනවද? සීතල දුක එනකොට සීතල නැති වෙන්න උණුසුම දුක එනකොට උණුසුම නැති වෙන්න බඩගිනි දුක එනකොට බඩගිනි නැති වෙන්න පිපාස දුක එනකොට නැති වෙන්න කියලා මුළු මුළු ජීවිතේම උන්න කයෙන් එන දුක නැති කිරීම වට ටිකක් විදිලා ඊට පස්සේ හිතෙන් එන දුක නැති කරන්න පාළුව තනිකම කාන්තිය නැත්තම් එක එක දේවල් හිතෙන හින්දා රූපවාහිනිය උපලනවා සත්‍යයක් අහනවා හොඳ සම්මේලනයේ තද සොඳක් ලබනවා රස කැමමක් කරනවා කියන තැනකින් ඔන්න මනස මොනවට හරි දෙයකට යන්තම් පොඟෝකන උපාගන දුක එන්නේ නැති වෙන රබර් ඕලයකට තියාගෙන වගේ කරලා කෑම බීම සීතුස්න ගෙවල් දොරල් හදලා කයේ එන දුක ආවරණය කරගන්නත් රූපේ රූපවාහිනී සංගීත සංදර්ශන ඇහැට කනට දිවසාති ශරීරයේ දින සිතේ දුක නැති කරගන්න කියලා සිතේ කයේ දුක ආවරණය කරගන්න වෙහෙසෙන් නෙවෙයි ඉන්නේ කියලා බලන්න ඒ ටික ආවරණය කරගන්න කියලා වෙහෙසෙන ටික ඒකත් වෙනසනවා කියන ටිකකට මේකතු වෙච්ච එකක් බලන්නක දුක නැති කරන්න දුක් විඳිනවා ඔයගොල්ලෝ අද. ඇයි? ඔයගොල්ලෝ දන්නේ මේ හැම දෙයකින්ම කය සහ සිතේ තියෙන දුක නැති කරගන්න උත්සාහය ඒකද දුකේ. ඒ පාන්දර සීතලේ වැඩට යන්නේ. රැට දැවලා ගෙදර එන්නේ. මේ සැප හොයනවාද? සැප දුක නැති කරන්න දුක හදෙනවා. කමක් නැහැ අර්ථයක් වෙනවනම් නමුත් හොඳට හිතලා බලන්න ගාව ගඟට එන්නේ කැපුවා වගේ මේ හිස්තියක් නෙමෙයිද කියලා මෙන්න මේක සහේතුකද කියලා බලන්න මේක වෙනවද කියලා බලන්න ඕගලන්ට හොඳටම බඩගිනි වුණොත් බඩගිනි වෙලාවට බඩගින්න නැති කරන්න කියලා ලස්සන ටෙලි නාට්‍යයක් බලලා හරියයි කියලා කියන්න මට පුළුවන් කවදාවත් වෙනවද ඒක නෑ වෙන්නේ නැහැමනේ ඒ වගේ මේ ජීවිතේ කායිකව මානසිකව දුක ඇති වෙන්න හේතුව සහේතුක බුදුහමර පෙන්වලා තියෙද්දී දුක නැති කරන්න කියලා අපි වෙන එකක් කළාම දුක නැති වුණොත් තමයි පුදුමේ නේද? අපි ඉන්න මේ ගොඩ නැගිල්ල වහලේ ඉල් වෙලා කැමෙනවා නම් අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ඉන්න තැන තෙමෙනවා. දැන් ප්‍රශ්නේ තමයි මොකද්ද නොතෙමි ඉන්න ඕනේ නොතෙමි ඉන්න කියලා වහලේ කොතනකට හරි උළු කැටයක් තියලා තිබුත් හරියනවද නොතෙමි ඉන්න පුළුවන් බෑ ඉස්සෙල්ලා අපිට වෙනවා මොකද්ද හේතු හොයන්න තෙමෙනවා හරි ප්‍රශ්නයක් මේ තෙමෙන්න හේතුනේ කොතනද වහලේ කොතනද හිල්ලලා තියෙන්නේ කොතනද බිඳිලා තියෙන්නේ කියලා හේතු හොයන්න වෙනවා නේ හේතු හොයලා හේතු නැතිකලොත් ප්‍රශ්නේ විසඳෙනවා නේ ඒ වගේ පින්වත්නි ඔගොල්ලෝ හිතයි බුදුහාමුදුරණ කියයි නමුත් අපි නෙදන්නේ ණයතුරු ප්‍රශ්න කිවල් දොරවල් වල ප්‍රශ්න කියලා. නමුත් අපිට තියෙන ප්‍රශ්න ටිකටම තමයි උත්තර බුදුහාමුදුරුවෝ දුන්නේ. බුදුහාමුදුරුවෝ දුක කියන එක සහේතුකයි කියලා පැනෙවුවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ දුක බදා ගන්න එපා. දුකට ප්‍රතිකර්ම කරන්න යන්න එපා. දුක ඇති වුනහම දුක ඇතිවෙච්ච හේතු හොයන්න කිව්වා. ඒ හේතු නැති කළහම දුක නැති වෙයි කිව්වා. ඒකට මාර්ගයක් පැනෙවුවා. ඒත් මෙතන අපේ අවාසනාව අපි ඇස් නැත්තු වගේ කන් නැත්තු වගේ ඒ සාස්ෘන් වහන්සේගේ වචනයට අනුදාහන්නේ වචනයකට බුදුහාමුදුර අපේ සාස්ෘන් වහන්සේ කියලා කියනවා. නමුත් අපි දුක නැති කරන්න අද උත්සාහවත් වෙන්නේ බෞද්ධ නෝන ලෝකයා කරන විදිහට මේක හරි අවාසනාවක් බල්ලෙකුට ගලකින් ගැහුවොත් ඕගොල්ලන්ට හපන්න බුදාගෙන බල්ලෙකුට ගලකින් ගහන්න බල්ලා ගල හපාගෙන කනවා සිංහෙකුට ගලකින් යහුවොත් ගල ආයේ කොහෙන්ද කියලා බලනවා. ඒ වගේ ලෝකයේ ස්වභාවය තමයි දුක එනකොට දුක බදා ගන්න, දුක අල්ල ගන්න, ඒකට ප්‍රතිකර්ම කරන්න හදනවා. නුවණක් තියෙන කෙනෙකුට දුක උපදිනකොට මේ දුක ඇතිවෙච්ච හේතු මොකක්ද කියලා බලනවා. සාමාන්‍ය ලෝකයේ දුක ජන්මාන්තයේ තියෙන සිතන. දුක එනකොට දුක ඇත්ත කරගෙන දුක අල්ලගෙන අපි එකට උත්සාහවත් වෙනකොට දුක අයින් කරන්න කියලා බුදුහාමුදුරුවෝ මේ දුක ඇතිවෙලා තියෙන හේතුව මොකද්ද කියලා හොයන හේතුව නැති කළා. එතකොට හැමදාම අනන්ත සංසාර මේ ජීවිතයේදී අපි හැමෝම මේ කරන්නේ මොකද්ද? මේ පිටුතුන් පිළිගන්නවා නේද මම කියන එක මේ අපි ඔක්කොම හොයන්නේ සැප සම්පූර්ණ දෙකයි අපි මේ උත්සාහවත් වෙන දුකයි කරගන්නයි කියන එකට කාටද දෙක වෙන්න පුළුවන්ද? පුළුවන්. ඇත්ත ඒක කවුරු හරි කෙනෙක් නැහැ කිව්වොත් කියන්න මම කොප්පු කරලා තියෙනවා තමන් ඉන්න තැනට. මම කියන්නේ ඉගෙන ගන්න පොඩා දරුවෙක් දිහා බලන්න. කුඩා දරුවෙක් දිහා පුතේ ඔයා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඇයි හොඳට ඉගෙන ගන්න? හොඳට ඉගෙන ගත්තොත් හොඳ රස්තාවක් කරන්න ඕනේ. හොඳ රස්සාවක් කරන්නකොට හොඳ මිල මුදල් හොයන්න ඕන. හොඳට මිල මුදල් ටිකක් හම්බ වෙනවා. හොඳට ගියක් දොරක් හදාගෙන දුක නැතුව ඉන්න පුළුවන්. මොකද එහෙම නොකළොත් දුක නිදෙන්නේ. උත්තරේක නේද? සම තැනකම තියෙන එකම කේන්නේ ටිකක් වක්කයි. දිකයි. එච්චර. නමුත් කර්ම වේක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇහෙන් රූපයක් බලනකොට ඇහැ රූපේ කියන තැන පවතින ඇත්ත නොදන්නෝ නොදකින්නවා කියන එකම තැන විතරයි වෙන්න ඕනේ. නතර වෙලා තියෙන ජීවිතයේ සිටින්ද කන දුක් විඳින්නෙක් වෙනවා කියන තැන. කනෙන් ශබ්දයක් අහනකොට කන මොකද්ද ශබ්දය මොකද්ද කියන කාරණාව නොදන්නෝ නොදකින්නවා කියන එකම ධර්මතාවය විතරයි වෙන්න ඕනේ. අනුපිළිවෙලින් ජීවිතේ නතර වෙලා තියෙන්නේ කොතනද? සිතින්ද කයිද දුක් විඳින්න වෙනවා කියන තැන. පින්වත්නි මේ දුකයි දුක්ඛ සමුදය දෙක බුදුසසුනට පනවනවා වෙන ආකාරයකින්. ඊට පස්සේ ওই විදිහට ස්පර්ශ ආයතන හයම බලන්න ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි අජානං අපස්සං යතහ භූතං ඇත්ත ඇති හැටි නොදන්නකොට නොදකිනකොට ඒ සාරාජ්‍ය තියලෙනවා එළෙමින් සංයුක්තත් වෙනවා බැඳෙනවා බැඳෙන්නෙක් වෙනවා එතකොට සමුල්ලස්ස ශ්‍රී මුලාවුවෙක් වෙනවා ආස්වාදානුව ආස්වාදානු පරිසිංහරති ආස්වාදයනුව බලන්නේ වෙනවා ඉගෙම එතකොට පංච පාදස්කන්ධයේ උපචේතනවා කියන දැක්කෝ දැකපු දේ ඇහුවොත් අහපු දේ කලසොන් දනු දනුගේ රසවින්දු සිතපු දේ යල්ලුත් ඇල්ලපු දේ හිතුවොත් හිතපු දේ යටි ඉතුරු වෙනවා එහෙම වුණොත් තණ්හාව වැඩිලා තණ්හාව වැඩෙනකොට කායික චේතසික රළු බවක් ඇති වෙලා සිතින්ද කයෙන්ද දැවෙන්නේ කැවෙන්නේ වෙලා සිතින්ද කයෙන්ද දුක් විඳින්නේ කියලා ජීවිතය ගොඩ නැගෙන්නේ වෙන හොල්ලන්නවත් නතර කරන්නවත් තරක් නෑ මේක මම කියන එකක් නෙමෙයි මම මේ පොත අරගෙන ආවේ ඔයගොල්ලෝ මේක වැරදි කියලා පොතටයි පිටකිටයි යන්නේ කියන්නේ. එහෙම වෙන්න බෑ වෙන්නේ. හරි අපි ඊට පස්සේ බලමු අනෙක් පැත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුං හෝ වික්ඛවේ ඥානං පස්සං යතහ භූතං රූපේ ඥානං පස්සං යතහ භූතං චක්කු විඥානං ඥානං පස්සං යතහ භූතං චක්කු සම්පස්සං ඥානං පස්සං යතහ භූතං යම් පිදං චක්කු සම්පස්ස පච්චා උපජ්ජති වේදිත සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ඥානං පස්සං යතහ භූතං චක්කුස්මින්න සාරජ්‍යති රූපේන සාරජ්‍යති චක්කු විඥානේන සාරජ්‍යති චක්කු සම්පස්සේන සාරජ්‍යති චක්කු සම්පස්ස පච්චා උපජ්ජති වේදිත සුඛං වා දුක්ඛං වා නසාරජ්‍යති යමෙක් ඇහැ කියන ධර්මතාවය ඇත්ත ඇති හැටි දැක්කොත් රූපය කියන එකේ ඇත්ත ඇති හැටි දැක්කොත් චක්කු විඥානයේ ඇත්ත ඇති හැටි දැක්කොත් චක්කු සංපස්සේ ඇත්ත ඇති හැටි දැක්කොත් චක්කු සංපස්යෙන් උපන්න වේදනාවේ ඇත්ත ඇති හැටි දැක්කොත් එයා ඇහි සතුටු වෙන්නේ ඇහි ඇලෙන්නේ රූපේ චක්කු විඥානයේ චක්කු සංපස්සේ එයින් උපන් වේදනාවේ ඇලෙන්නේ බැඳෙන්නේ ඇහෙන් දකින රූපේ ඇත්ත දැක්කොත් ඇහෙන් දකින රූපය ඇලෙන්නේ ඇත්ත දැක්කොත් ඇලෙන්නේ නැහැ. ඇලුන් නැත්තම් බැඳෙන්නේ නැහැ. දාලා යන්න බැරි ඇහෙන් දැකපු එකම රූපයක්වත් එයාට ඉතුරු වෙන්නේ නැහැ. දාලා යන්න බැරි අතහැරලා යන්න බැරි ඇහෙන් එකදු රූපයක්වත් එයාට ඉතුරු වෙන්නේ නැහැ. ඇහැ එයාගේ ජීවිත සංයෝජනයක් වෙන්නේ නැහැ. බැඳුමක් වෙන්නේ නැහැ. කනය කියන එකේ කනට ඇහෙන ශබ්දය කියන එකේ ඇත්ත ඇති ඇති ඔයගොල්ලෝ දැක්කොත් ඔකුළු කනේ සද්දේ ඇලෙන්නේ හිතන්න ඕනේ වෙහෙතෙන්න ඕනේ දුක කිසිම චුට්ටක්වත් ඔගොල්ලෝ බරක් ගන්න එපා. ඇහැ කියන එක, කන කියන එක, සද්දේ කියන එකේ ඇත්ත විතරක් දකින්න විතරයි ඕනේ. ඇත්ත ඇති හැටි. ඇත්ත ඇති හැටි කියලා කියන්නේ බුදුහාමුදුරු ලෝකේ පහළ වුණත් නැතත් පැවතුණු ඇත්තක් මිසක මේක බුදුහාමුදුරන්ගේ ඇත්තක් නෙමෙයි. එතකොට ඒ ඇත්ත ඇති හැටි දැක්කනම් විතරයි ඕනේ දකින්න විතරයි ඕනේ. පින්වතුන් මේ මනස ඇලෙනවා කියන එක ඒ දැකීම විසින් ඇලෙනවා කියන එක නවත්තයි. ඒ නොඇලීම විසින් බැඳීම කියන එක නතර කරයි. ඔගලන්ට දාලා යන්න බැරි කිසිම සම්පතියක් කිසිම වෙන්නේ නැති. ඒ නොබැඳීම විසින් සිහි මුලාවීම අටාවේ. නිත්‍ය සැපයි ආත්ම සුභයි කියන විපල්ලාසය ඔයගොල්ලෝ මනසින් අතහරී අර ගැටීම නැතිකම ගිහින් ඒ සිහි මුලා වීම නැති ධර්මතාවය නැතිකම අසම්මූල්‍ය භාවය විසින් ආදීන වේදනා යෝගලට ආස්වාදය අධහැරවයි ආස්වාදයේ අධහැරවයි ආදීන වේදනායි මේ එකක්වත් කරන්න ඕනේ එක දෙයක් යෝගුල කරන්න ඕනේ එකින් එකට මේ ටික වෙනවා ආස්වාදය අතහැරලා ආදීනව පෙන්න කැම් ටිකක් කරගෙන මේක මොනතරම් රහත ලස්සනද කිව්වට හිතේ නෑ කෑවත් වමන ගොඩක් වෙනවනේ කියන තැනකින්ම ඔයා මේ කිමුත පිළිගන්න මිසක මෙයාට මේක තේරෙන්නේ නෑ කියන තැනකින් එයාට තේරෙනවා මිසක අර මේ සිහින වල නැතු මුලා වෙලා ඉන්නවා කියන තරමින් තේරෙනවා මේක Taman දෙක ඇත්ත තේරෙනවා. ආදීනෝ තේරෙන මනසක් ඒක. එහෙම වුණොත් ආදීනවන් පස්සේ විහෙති ආදීනවන් වූ බලමින් වා වාසය කරනවා කියන මනස ගොඩ නැගෙනවා. එහෙම වුණොත් වෙන වහත් යහපත මොකක්ද කියලා දන්නවද? ආයතින් පංච උපාදාන කන්දා අපච්ඡං ගච්ඡති. පංච උපාදානස්කන්ධය අපචය කියනවා. ඉස්සෙල්ල කියේ උපචය කියනවා රැස් වෙනවා. අපචය කියන්නේ අස් වෙනවා, පිරිනවා. දැක්කොත් දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි. චිත්තේ නිට්ටමත්තන්. ඇහුවොත් අහපු දේ ඇහිමෙන් පස්සේ ඉවරයි. සුතේ සුතමත්තන්. ගලසොන් දනු දනු දේ දැනීමෙන් පස්සේ ඉවරයි. මුතේ මුතමත්තන්. රසවින්දු විඳපු දේ විඳීමේ විවරයි. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම්. කාමරයට ගිහිල්ලා ඕගොල්ලෝ බලයි යන්නේ. දැක්කා. මෙතන ඇවිල්ලා සිහි කරනකොට දැන් මේ සිතින් සිතුවිලිම සිහි කරනවා සිතුවිලිම සිහි කරලා දැනගන්නවා නේද කියලා නුවණම ඕගොල්ලන්ට හැපලේ තියෙන එකක දැකපු දේ සිහි කරුවා කියන එක එන්නේ දැකපු දේ සිහි කරනවා කියලා කරන වාරයක් ගන්න මනසම සිහි කරනවා කියන එක හිතේ හැපලලා තියෙනවා දකිනදී ආපහු එහෙන් දැක්කොත්ම පේනවා මිසක් සිහි කරන්න බෑ නේද කියලා සිහි කරන දෙයක් හොයාගෙන යනවා කියන එක ඒ මෝඩකම අතහැරේ. ඒ විදිහට තමන්ගේ මනස මෙහි උපදින මනස භෞතිකයට නැඹුරු වෙන භෞතිකයේ පිටින්දේ මනස නැඹුරු වෙන සංයෝජනේ එන්නේ නැහැ ඔයගලන්ට. දැක්කොත් දැකුත් දේ ඉවරයි කියන තැනකින් එනවා. ඒ වගේම ඇහෙන් දකින වෙලාවට ඒක ඇත්ත ඇහෙන් දකිනකොට එතන තියෙන විශාල දර්ශනයක් ඈ. එහෙම වෙන්නේ වෙන මොකොත් හින්දා නෙමෙයි. පංචපාදස්කන්ධ අපචේත යන්නේ ওই යථාභූත ස්වභාවය දකිනකොට දකින්නේ ඉස්සලා තිබ්බන මේ දැක්කයන් පස්සේ තියෙන මේ අවස්ථාවකද ඇහින් බලන දේ උපදවාගෙනයි දකින්නේ කියන නෝනක් කියේ. ඔගොල්ලෝ කණ්ණාඩියකට එදෙනකොට කන්නාලිය ගාවට යන්න ඉතල ඡායාව තිබුණේ නැහැ. කන්න ගියාට පස්සේ කන්නාලිය කියන ඡායාවක් බලනවා නෙමෙයි ඕගොල්ලෝ ගියේ නින්දම වෙලාවට හැදිච්ච ඡායාවයි බලන්නේ. ආපහු ආවට පස්සේ තුන නැති වෙනවා. දකින හැම රූපයක්ම ওই මට්ටමටම මනස යෙදුණු. ඔගොල්ලෝ දැකපු දේවල් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉතුරුනේ නැත්තේ නැරෙන්න ඥාති විනාශ වෙන්න දේකුල ගිනිගන්න දේකුල වස්තු තමයි නැති වෙන්නේ මෙහෙම ඉන්නකොට අසීමිත ශුන්‍යතාවයකින් යුක්ත මේ වර්තමානයේ විතරක් ඉතුරු වෙන මනසක් හම් යෝගලන්ට මේ නගර පිච්චල ගිනි අරගෙන පිච්චීගෙන එනවා කියනකොට අද දවසේ ඔයගලන්ට කී දෙනෙක් සිහිවේද අනේ ලොකු අම්මා ඉන්නවා ලොකු නැන්දක් ඉන්නවා ආච්චිත් ඉන්නවා සීයා ඉන්නවා කියලා මෙහි පිච්චෙන්න කී දෙනෙක් ඉඳී දෙහෙ නැරෙන්නේ බුදුහාමුදුරේ වෙලාවක දේශනා කරනවා සම්බන්ධ බමුණ මේ මුළු සැලත් නෝරම ගිනිගොත්තත් මගේ නැතිවෙට කිසිම දෙයක් නැහැ මේ සැලත් නෝර කියලා. ඒ හින්දා මම දුක් නැතුව ඉන්නවා. බොහෝ සතුටින් ඉන්නවා කියලා. නමුත් අපි මෙතන හිටියට දුක තුරල් කරගෙන දුකට හේතු ටික ඔක්කොම තදලගිලා තියෙනවා. සතර මහා ධාතුව කිතනකොට මැරෙන්න ඥාති අපේ ඒ අපේ ඥාති මැරෙනව නෙමෙයි. පඨවියාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුව කිතෙන්නේ. කිපුණොත් අපි නිමිති හදලා හේතු හදලා තියෙන අපේ මනස දුක එන්න. ඒව එනවා. නමුත් ඒ ටික ආවේ පංච උපාදාන ස්කන්ධය උපේක්ෂිත නිසා පංච උපාදානස්කන්ධය අපචේත යනවා කියලා දැකපු දෙයක් ඇතුළේ පස්සේ නිරුද්ධ වුණොත් ආපු දෙය එහෙම පස්සේ නිරුද්ධ වුණොත් ඒ තමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්න සුපායස කියන දුක් විඳින්න තියෙන හේතු ටික ඒ විතරක් නෙමෙයි දුක නැති වෙන පංච උපාදානස්කන්ධය අපේක්ෂිත වෙන දකින්න හැම දෙයක්ම එකතු වෙන්නේ නැහැ ඉවර වෙන්නේ දැක්කොත් දැකපු දේ ඉවරයි මිසක ආයෙත් බලන්න ගියොත් තේනවා. හොඳට දකින්නවා. නමුත් ඇති බවට එක එකතු වෙන්නේ ලිදේ වතුරේ තියෙන පොකුණට පොකුණේ තියෙන ඡායාව බලන්න අපිට යන්න බෑ. කන්නාඩියේ තියෙන ඡායාව බලන්න අපි යන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මොකද්ද? ගියහම ඉබුණහම පෙනෙනවා කියන තැනකින් හදාගෙන බලන්න පුළුවන්. නමුත් ඉබේම තියෙනවා කියලා යන තැනදී රැවටීම මෝඩකම තියෙනවා. නමුත් උපද්දවාගෙන බලනවා කියන තැනකදී මෝඩකම නෑ. තියෙන දෙයක් බලන්න ගියොත් කණ්ණාඩිය පවුඩර් ටික අතට අරගෙන කණ්ණාඩිය ගන්නවා. මොකද මේ බලන්න යන්නේ ඉතල තිබුණ හින්දා තිබෙන දේ හම්බ වෙනකොට තියෙන දෙයට ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න කෙනෙක් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. ඔගොල්ලෝ කණ්ණාඩියේ පවුඩර් ගන්න නැති ඇයි කියන එක දන්නවද? අද අද වුණා මොනවද කියන්නේ සාරවත්ට එක දිහා අපි ළඟට කියලා එහෙම ගියහම කාර්ක මන්ත්‍රය නැගත්තුව. කූල්ලේ කැවිලා කණ්ණාඩිය කොටනවා කොටනවා කණ්ණාඩියට මොකද කුරුල්ල හිතන්නේ තඹුල්ලේ කැපුණා කියලා. ඇයි? කියන කෙනෙක් හම්බුනහම වෙන හැටි. ඒ වගේ මෙහෙම සිහි කරලා කණ්ණාඩි ඡායාව මෙහෙම සිහි කරනකොටම කණ්ණාඩි ඡායාව තියෙනවා කියන හැඟීමක් තමන්ගේ මනසට ඇති වුණා. තියෙන ඡායාව බලන්න යනවා කියලා යනකොටම අපි එහෙම හිතාගෙන ගියත් අපි එගුණේ හින්දමයි ඡායාව වැටෙන්නේ කන්නදී. නමුත් අපේ මනසට ශනිකව සංඥා වෙන්නේ මොකද්ද? තියෙන දේ හම්බුණා කියලා. ඒක උරකේ තියෙන ටික ගන්න කෙලින්ම කන්නදී. එහෙම වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. ආපහු එනකොට ආපහු මනසට එන්නේ එහෙම. එතකොට අද උගලන්ට ගෙදර දකින්න පුළුවන් වෙලා තියෙන තේ. දැන් මේ ගෙදර කියලා තියෙනවා මනසේ ගියාම කන්නඩිගාවට එපුණින් හින්දාම ඡායාව වැටලා පේනවා වගේ චක්කුම් පරිච්ඡ රූපිත උපජි චක්කුඥාන තින්න සංගති පසෝ කියන හේතු ටික හැදිලා මේ රූප සටහන පේනවා. නමුත් සෙනිකව සංයෝජනේ නාමයේ කියන ගෙදෙට ආවා කියලා. එතකොට ඒ කියන දෙයට ඇලෙනවා ගෙතෙනවා කියන එක නවත්තනවා කියන එක වෙන්නේ නැහැ. ඒනවා ගෙතනවා කියන එක වෙන්නේ නැහැ. නවත්තන්න බෑ. සෙනවා ගෙතනවා කියන එක වෙනවා. අපි කන්නාඩියේ පවුඩර් නොගන්නේ කුල දන්නේ කියලා. ඔයගොල්ලෝ නුවණක් තියෙනවා. මනුස්සයා කියලා කියන්නේ ඒකයි. තිරසංගත සතර ප්‍රඥාව යෙදෙන්නේම නැහැ. මනුස්සයට නුවණ යෙදෙනවා. පින්වතුන් දන්නවා දැන් තියෙන්නේ හිස් වීදුරු විතරයි ඒකේ ඡායාවක් නැහැ කියන එක දන්නවා යන්න කලින් ගියාට පස්සේ ඉක්ුණින් හින්දායි ඡායාව වැටුනේ කියන එක දන්න හින්දායි පවුඩර් ටික මේ පැත්තේ ගන්න එහි වැටුණාට මෙහි හේතුව කියලා දන්නවා. ඒ හින්දා බාහිරේ අල්ලගෙන නැහැ. මේ පැත්තට නැගලා තියෙන්නේ. මේ පැත්තට සිහිය අතහැරුණොත් මෙහි අහු වෙන කෙනෙක් නවත්තන්න බෑ. එතකොට අහකට යනකොට මෙහි බාහිරේ අහු වෙලා නැත්තම් අහකට යනකොට ඒක නැති වෙන්නේ කියනවා. කිම්සංගත සත්‍යාත වෙන්නේ මේ පැත්ත මතක නැහැ. දන්නේ නෝනේ දෙන්නේ නැහැ. දකින්නේ ඉස්සෙල්ලා තිබුණේ නැහැ කියන එකද නෝන නැහැ. එයා කියනවා කියන තැනමයි දකින්නේ. එතකොට ඒ කන්නාඩි ඉන්න කෙනා හෝ දේහෝ ඇත්ත වෙනවා. එයා එක්ක ඇලෙනවා හෝ ගැටෙනවා. හැබැයි තමන්ගේ ඡායාවට නැගෙදලා තියෙන්නේ. අහමෝගිය යටිතරේ. කිමතුන් දන්නවද අපි දකින්න හැම රූපයකම ওই මට්ටම තියෙනවා කියලා කන්නාගේ ඡායාවට රැවටිලා කොටන කුරුල්ලයි. පෙනෙන දේ කන්න සදානම් පියතර වෙනසක් නැහැ. නමුත් අපි ඒක දන්නේ ඔය තරම් විශාල මෝඩකමක් තියෙද්දි දුක ජීවිතයෙන් ගියා නම් තමයි ගොඩනේ. ඊට පස්සේ හරියටම අර්ථික අනුපිළිවෙලට ආවනම් ඇත්ත ඇටි දකින්න පංච උපාදාන ස්කන්ධය අපේට යනවා. දැකපු දේ දැකේ පස්සේ ඉවරයි. දැකපු අහපු දේවල් නැති වුණාම ඒ තමයි තමතු දුක කියන එක නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් දෙයක් වෙනවා. මොකක්ද තණ්හා චත්ත පොණෝ භවක නන්දිරාග සාරගතා තත්ව චතුරාර්ය නන්ද නිසා පරිණති ඒ ඒතන සතුටින් නැලෙන ඒ ඒතන සතුටින් පුනර්භවයෙන් සපවතින තණ්හාව කියන ඒකත්වය තණ්හාව නැති කරන්න කිව්ව දැන් අමුතු වල දේවල් ඕනේ පංච උපාදාන දැකපු දේ නැති වෙනකොට ඒ නැතිව තියෙන තණ්හාව එකතු වෙන්නේ ඉඳලා නැත්තේ කෙලෙස් වලට අහන දේ නිරුද්ධ වුණා කියලා කියන්නේ ඒ ඉඳ ලැබුණ නැති තණ්හාවට. දැකපු දේවල් ජීවිතේට එකතු වෙමින් තියෙද්දි තණ්හාව නැති කරනවා කියන එක ගුණානම් තමයි බුදුනේ. අහන දේ ජීවිතේට එකතු වෙද්දි තණ්හාව කියන එක නැති වුණා නම් තමයි බුදුනේ. දරුවෝ කියලා තාකි තණ්හාව නැති කරන්න පුළුවන් නම් මොනතරම් වාසනාවක් වෙයිද? හිතනවද පුළුවන් වෙයි කියලා. එහෙනම් බුදුහාමුදුරුවෝ කලම එක පනවන්නේ හොඳට බලන්න දුකට දුක පෙන්වලා දුකට හේතුව තණ්හාවයි කියලා දැනුව බුදුහාමුදුරුවෝ. තණ්හාව නැතිව දුක නැති කරනවායි කියන නැති වෙනවායි කියලා දැනෙවුවා. එහෙනම් මහණේ තණ්හාව නැති කරන්න කියලා කිව්වද කියලා බලන්න. පෙන්වන එක සම්මාදිට්ඨිය. ඇත්ත දකින්න කියන කාරණාවක් ඉන්නවා මිසක මේ ප්‍රතිපදාව හරි අහිංසක ප්‍රතිපදාවක්. කිසි කෙනෙකුට දුකක් එන්නේ නැතුව රිදෙන්නේ නැතුව දුක අයින් කරන ක්‍රමයක්. දරුවෝ එලවන්න පුළුවන් අපිට ගෙදරින් දැන් දරුවන්ට තියෙන තණ්හාව හරි මේ තණ්හාව තමයි කෙලෙන්නේ. උඹලා තමයි මගේ දුක්ඛ සමුදය ඵලයලා ගෙදරින් කියලා දරුවෝ. දැන් එහෙම එලවන්නත් බැ වේම කියලා වැඩකුත් වෙනවද? නෑ. බුදුහාමුදුරු තණ්හාව දුකට හේතුව කියලා පෙන්වනවා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා කියනවා මිසක තණ්හාව නැති කරන්න කිව්වේ නැහැ. හොඳට මතක තියාගන්න. ධර්මතාවය විතරයි කියලා තියෙන්නේ. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා ධර්මතාවය කියලා කියනවා. ඒ හින්දා දරුවන්ට තියෙන තණ්හාව නැති කරන්න කියලා තියෙන බුදුහාම. ගෙවල් වලට තියෙන ඕගොල්ලෝ ගන්න තණ්හාව නැති කරන්න කියලානේ. හොඳට මේ වචන වර්ථ ගන්න. ඔගොල්ලෝ දුකට හේතුව තණ්හාව දුක නැති වුණොත් තණ්හාව නැති වෙනවා කියලා ධර්මතාවය අහලා තියෙන්නේ. දැන් පටන් ගන්නවා ඒ හින්දා තණ්හාව නැති කරන්න. තණ්හාව නැති කරන්ද කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා අහන්න පෙන්නන්න මට. පෙන්න එහෙම පෙන්නන්න බෑ. පෙන්වුවොත් පුදුමයි. එහෙම තණ්හාව නැති කරන්න කියලා කියෝ එහෙමනම් ධර්මවල ගෙවල් දොරවල් ඔය එළවන්න වෙනවා. එළව කිරුවොත් හරියන්නේ නැහැ. තණ්හාව නැති කරන ක්‍රමයක් නැහැ. ධර්මතාවයේ පනවල තියෙනවා. තණ්හාව නිසායි දුක ඇති වෙන්නේ. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. ඔන්න ධර්මතාවය කියනවා. දැන් කිසි කෙනෙකුට රිදෙන්නේ නැති අහිංසක ප්‍රතිපදාව පනවන සම්මා දිට්ඨිය. කිමතුන්ට තියෙන්නේ කාටවත් හිංසාව කරන්න මේ ඔයගොල්ලන්ට ඇහැට පෙනෙන රූපේ හැදිලා තියෙන්නේ කොහොමද? ඒ රූපය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ නුවණින් බලුවොත් ඔයගොල්ලන්ට ඇහැට පෙනෙන රූපය ගැන නුවණින් බලුවොත් කාටවත් අසාධාරණයක් කරනවද? කාටවත් විඳවලා කියනවද? කාටවත් වෙහෙසකටපත් කරවලා කියනවද? Tamanට විඳවලා කියනවද? දහුවේ කයින් කරනවා කියන වෙහෙසක් ඇවිල්ලා කියනවද? දරුවා ගෙදරින් එළවනවා කියලා වෙහෙසක් ඇවිල්ලා තියෙනවද? ස්වාමියාට බිරිඳට දරුවන්ට අසාධාරණයක් කළා තියෙනවද? මම මගේ ඇහැට පෙනෙන රූපය කියන එක මොකද්ද කියලා බලන්න මම නුවණින් බැලුවා. රූපය ඇති වෙන්නේ කොහොමද කියන එක බලන්න මම නුවණින් මෙනෙහි කළොත් මම ගෙවල් දොරවල් වල ඉන්න ඥාති හිතේසින්ද දුරුතරුවන්ට හසුරුකමක් විනාශයක් කළා තියෙද මම මට මගේ හිත විඳින්න යමක් කළා තියෙද දරුවව දාලා දමල ගහලා දාලා යන වගේ ලොකු දුකක් මට දැනෙනවද මේ පෙනෙන රූපය ඇත්ත බලන්න ගියොත් නෑනේ චක්කුන් විපේ ඥානම් පස්සේ යතහ භූතං රූපේ විපේ ඥානම් පස්සේ සත් ඇත්තේ තේටි දකින්න විතරයි ඒ ධර්මතාවයෙන් සම්මා දිට්ඨිය කියන්නේ ඒක ඒක ධර්මය කියන්නේ. එයා විසින් අර්ථ කරගන්න. ඕගොල්ලෝ දුකෙන් කරගන්න තණ්හාව අයින් කරන්න යන්න එපා. සම්මා දිට්ඨිය කියන ධර්මතාවය ගන්න සම්මා දිට්ඨිය විසින් මේක කරයි. ඒක මාර්ගය නම් මාර්ගය විසින් දුක ඇති කරපු හේතු නැති කරන්නේ. දුක නැතිවීම සාක්ෂාත් කරලාදී තව ඒක කරන්න පුද්ගලයෙක් හදන්න එපා පුද්ගලයා ඉන්නවා තව එතන. ඒ හින්දා මේ ධර්මතාවය තේරුම් ගන්න. අපි මේ ධර්මයෙන් තේරුම් ගත්තේ නැත්නම් අපි පටන් ගන්න අර සත්‍යයෙන් නැත්නම් අල්ලගන්නේ. අන්තිමට ඒක වෙන්නේ නැහැ. කරන්නත් බැ කරන්න බැරි තැනකින් පටන් ගන්න. එතකොට අද තියෙන දරුතන්හාව විතරක් නෙවෙයි අනන්ත සංසාර දිනේට වඩා තණ්හාවක් තියෙන ජීවිත ආසාවෙන් කියලා එකක් නැති වෙනවා. ওই ධර්ම තණ්හාව කියන එක බාහිර එකක්. තව ඔබට ගියහම ඊට වඩා ජීවිත ආසාව කියන එකට එනවා. ඒ ටික පව නැති වෙනවා. මේ දර්ශනේ තණ්හාව කියන එක මේ ජීවිතයේ ඉස්සරහ නෙමෙයි. මුළු සංසාර ගමනම නැති කරන තෘෂ්ණා නැති වරුව අවබෝධ කර ගන්න පුළුවන්. අනේක ජාත සංසාරං සංතාවි සංහනේ සංඝාකාරකං ගවී සන්තෝ දුක්ඛා ජාති පුරක්කුණ. බුදුරජාණන් දේශනා කළේ ඒ තෘෂ්ණා නැති වරුව ඒ තණ්හාව සම්පූර්ණ ප්‍රහීන වෙනවා මේ පංච උපාදාන ස්කන්ධය අපචේති ගියෝ. ඊට පස්සේ කායික දවතා පහියති චේතික දවතා පහියති හිතේ කයේ දවත ස්වභාවය අතහැරෙනවා බාහිර දරුවේ සහෝදරයෙක් ගැන කවර කතාද තමන්ගේ ජීවිතය නසන්නාව මේ රූපෙන් මේ ජීවිතෙන් ඔබට අර්ථයක් වෙන එක කරගන්න කියන වචනයක් විතරක් කියන්නේ. රකින්න දෙයක් ඉතුරු නැති මේ ජීවිතේ වෙනුවෙන් මේ ජීවිතය නැති කිරීම ඔබට යහපතක් වෙයි නම් මොහොතකට හරි කමක් නැහැ. ඒක කරගන්න කියන මට්ටමට හැදෙන ජීවිතයක් දෙහිසකින් තොරව නෙමෙයි. හිත සතුටකින්. ඒ හේතුෙන් වත් කලහ විවාද කරන්නේ නැති ජීවිත රැකගන්න ජීවිතයක් නැති නිසා නූත මුලක් සිතක් අය කැටකිනෙක් වෙයි. ඒ විතරක් නෙමෙයි කායික සංతాපා චේතසික සංతాපා කායික පරිලාහෝ චේතසික පරිලාහෝ පරියති යම් යම් දේවල් සිහි වෙලා සිතින්ද කයින්ද දැවෙන තැවෙන කයක් මනසක් වෙනවට ඒ දෙකම ප්‍රහීන වෙලා සීතු භූතෝස්මි නිබ්බුතෝ මම නියුනේ වෙමි සිතින් දූයේ වෙමි කියලා සුවපත් වෙච්ච තමන්ගේ මනසම දකින්න පුළුවන් බුදුහාමුදුරු දේශනා කරනවා සෝ කායික සුඛං පිච්චේති සික සුඛං පරිසම්වේති එයා සිතින්ද කයින්ද සැප විඳින්නේ වෙනවා කියලා කියනවා ඔන්න හොඳට බලන්න මේ පෙනෙන චතුරාර්ය සත්‍යය ඇහැට රූපයක් පෙනෙනකොට ඇහැයි ඇහැට පෙනෙන රූපය අපි නාම ධර්ම ටිකක් දෙකක් කියනවා නොදන්නවා කියන එකම කාරණාව වෙනකොට ජීවිතේ නතර වෙලා තියෙන්නේ සිතින්ද කයින්ද දුක් විඳින්නේ වෙනවා කියන තැන පංච උපාදාන ස්කන්ධ දුකත් රැස්සලා දුකත් ඉඳලා දුක ඇති කරවන නැවත දුක ප්‍රතිසන්දිතන හේතුකුත් හදලා දැන් දුක් විඳින්නකුත් වෙලා ආයතන හයම එහෙමයි ආයතන හයේ ඇත්ත ඇති හැටි දන්නවා දකින්නවා කියන එකම සිද්ධියක් වෙලා දන්නවා දකින්න කියන එකම සිද්ධියක් වුණාම පංච උපාදාන ස්කන්ධ දුකෙනුත් නිදිලා මුළු සංසාර ගමනම නතර කරන තණ්හාවක් නැති කරලා මුළු ජීවිතේ පුරාවටම සිතින්ද කන් සතුන් දින්නේ කියලා කියන ජීවිතේ කුතුහල නැගිලා තියෙනවා. ඔන්න දැන් උත්තර දෙකක් අපිට හොඳට දකින්න ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දන්නවා දකින්නවා කියන එකම කාරණාව විමුක්ත සිතින්ද කයෙන්ද සැප විඳින්නෙක් වෙනවා කියන දර්ශනයකුත් ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි නොදකින්නවා නොදන්නවා කියනකොට සිතින්ද කයෙන්ද දුක් විඳින්නෙක් වෙනවා කියන කාරණාව ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති හැටි නොදකින්න කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව මුල් කරගෙන දුකේ නැහැටි ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති හැටි දැකීමට කියන විද්‍යාව සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය තිබුණොත් දුක නැති වෙනවා කියන කාරණාව බුදුරජාණන්සේට කියනවා. ස්පර්ශ ආයතන හය ඇත්ත ඇති හැටි දැකීම සම්මා දිට්ඨිය කියලා කියන්නේ මම නෙමෙයි බුදුහාමුදුරුවෝ. අපි බලමු. දැන් පෙන්වන්නේ ස්පර්ශායතන හය ඇත්තෙහි දැක්කොත් ඒ ඇත්තෙහි බුදුචාන් වහන්සේ දේශනා කරන්නේ ඥානම් පස යතහ භූතං කියලා නේ ඇත්තෙහි දන්නවනම් දකිනවනම් සිතින්ද කනින්ද සැපෙන්නේ කියලා කියන තැනට පෙන්වන්නේ බුදුරජාණන් පෙන්වනවා ය යතහ භූතස දික්කි ඒ ඇහැ රූප චක්කු විඤ්ඤාණ නැත්නම් ස්පර්ශ ආයතන හය යතහ භූත දැක්මක් තියෙනම් සාංශෝත සම්මාදිට්ඨිය ඒ ඔහුගේ සම්මාදිට්ඨියයි. යෝ යතහ භූතස සංකප්පෝ සාංශෝත සම්මා සංකප්පෝ ඒ යතහ භූත ස්වභාවය දකින්න යම් උත්සාහයක් තියෙන ඒයාගේ සම්මා සංකප්පයයි. සෝ යතහ භූතස් වායාමෝ සෝ සම්මා වායාම ඒ යතහ භූත ස්වභාවය දකින්න යම් උත්සාහයක් වෙනම් ඒ සම්මා වායාමයි. සෝ යතහ භූතස් සති සාංශෝත සම්මා සති ඒ යථාභූත ස්වභාවය දකින්න යම් සිහියක් යොදාගෙන නම් ඒ යාගේ සම්මා සතියයි. යෝ යතහ භූත සමාධි සාසෝති සම්මා සමාධි. ඒ යතහ භූත ස්වභාවය දකින යම් චිත්ත සමාධිය උදව් කරගෙන නම් ඒ යාගේ සම්මා සමාධියයි. පුබ්බේකෝ පනස්ස කාය කම්ම වචී කම්ම ආචිව පාරිසුද්ධ හොති. මුලින්ම කාය කම්ම වාචා ආජීව කියන ටික පිළිසුදු මොකද සීලයක පිළිතලයි මේක කළේ. ඒ මස්සයන් අරිව අට්ටං ගොම්මග්ගෝ භාවනා පරිපූර්ණ ගච්ඡති මෙන්න මෙහෙම කරන කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනාව සිද්ධීමට යනවා. ඒවං තස්සේ ඒවං ඉමං අරියං අට්ටං එකම් මර්ගම් භාවේත්තු එයා මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට චත්තාරූප සතිපට්ඨාන භාවනා පරිපූර්ණ ගච්ඡති සතර සතිපට්ඨානෙන් දැන් යට වෙලෙනවා. චත්තාරෝපි සම්මප්පදානං භාවනා පරිපූර්ණං ගච්ඡති සතර සංයුක්ත ධනත් වැඩෙනවා චත්තාරෝපි ඉතිපාදා භාවනා පරිපූර්ණං ගච්ඡති නම් සතර ඉතිපාදත් වැඩෙනවා මුති හොයන්න මුති හොයන්න ඕනේ පංච ඉන්ද්‍රියානි භාවනා පරිපූර්ණං ගච්ඡති පංච ඉන්ද්‍රිය භාවනා අවශ්‍ය වැඩෙනවා පංච බලානි භාවනා පරිපූර්ණං ගච්ඡති පංච බලයත් වැඩෙනවා සත්පුජ්ජංගෝපි භාවනා පරිපූර්ණං ගච්ඡති සත්පුජ්ජංගත් වැඩෙනවා මේ දර්ශනය විතරයි යෝනේ වැරද්ද අතහැරිලා ඒ නිසා එන දුකත් අතහැරිලා නිවැරද්ද ලැබිලා ඒ නිසා එන කුසලයක් පිරෙනවා කියන එක කාරණාවකම එක දර්ශනයකින් අපි යෝකයේ ඇත්තෙන් දන්නකොට එකක් එකක් ගානේ කරන්නේ යටිට සතර සතිපට්ඨාන තොරන්නේ සම්‍යක් ප්‍රධාන තොරන්නේ විපාක තොරන්නේ ඒව මොහොතට ඉගෙන ගන්න වෙයි හොයන්න වෙයි බලන්න වෙයි ඉන්ද්‍රිය කියන්නේ මොනවද බල කියන්නේ මොනවද ඒව වඩන්නේ කොහොමද පුජ්ජංග කියන්නේ මොනවද ඒව වඩන්නේ කොහොමද වෙයි ඈ එකක් එකක් ගානේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්ස ඉමේ දේ ධම්මා යුගනතාවත්තේ යාර ධර්මතා දෙක යුගනතව පවතින සම්පති දර්ශනා කියලා මෙයා මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත දකින්න කියලා එක දෙයක් කරනවා මොකක්ද සෝ ඒ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤයා තේ ධම්මා අභිඤ්ඤා පරිඥාති එයා යම් ධර්මයක් අවබෝධයෙන් පිළිසින තසේ තුලන් ඒ ධර්මය අවබෝධයෙන් පිළිසින දකිනවා ඒ ධම්මා අභිඤ්ඤා පහතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා පරිහාති යම් ධර්මයක් අවබෝධයෙන් දුරුකතේ තුලන් ඒ ධර්මය අවබෝධයෙන් අත්හරිනවා ඒ ධම්මා අභිඤ්ඤා භාවේ තබ්බා තේ ධම්මේ අභිඤ්ඤා භාවේති යම් ධර්මයක් අවබෝධයෙන් වැඩි වෙන මේ ධර්මය අවබෝධින්ම වඩනවා ඒ ධම්මා අභිඤ්ඤා සච්චිකා සබ්බා තේ ධම්මා තේ ධම්මේ අභිඤ්ඤා සච්චිකරෝති යම් ධර්මයක් අවබෝධයෙන් සාක්ෂාත් කරගන්න මේ ධර්මය අවබෝධයෙන් සාක්ෂාත් කරනවා මොකද්ද අවබෝධයෙන් පිළිහිඳ දතයුතු ධර්මය පංච උපාදානස්කන්ධය මේ පංච උපාදානස්කන්ධයට වචනයක් රූප උපාදානයේ වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධයට වචනයක් මේ ස්පර්ශ ආයතන හය ඇත්තට දක්වන පංච උපාදාන ස්කන්ධ දුක පිළිසිඳ දකිනවා. කතමච වික්‍රේ ධම්ම අභිඤ්ඤා පහ සම්පා මොන ධර්මයක්ද අවබෝධයෙන් දුරුකට යුත්තේ අවිජ්ජා භව තණ්හා අවිජ්ජා භව තණ්හා කියන මෙන්න මේ දෙක අවබෝධයෙන් දුරුකට යුතු නිසා අවබෝධයෙන් දුරු කරනවා කතමේච වික්කේ ධම්මා අවිජ්ජා අවිඤ්ඤා භාවිතබ්බා කුමන ධර්මතා දෙකක් අවබෝධයෙන් වැඩි යුත්තේ සම්පත විපස්සනා ඒ ධර්මතා දෙක වඩනවා කතමේච වික්කේ ධම්මා අවිඤ්ඤා සච්චිකාතබ්බා කුමන ධර්මයන් අවබෝධයෙන් සාක්ෂාත් කර යුත්තේ විද්‍යා විමුක්තිය ඉමේ ධම්මා අභිඤ්ඤා සුද්ධි කරන්ත විද්‍යාඥ කියන ධර්ම සාධක අවබෝධයෙන් සාක්ෂාත් කරනවා දුක පිළිසිඳ දැකලා සමුදය දුරු කළා නිරෝධය වදලා මාර්ගය වඩලා නිරෝධි සාක්ෂාත් කරනවා කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන කාරණාව බුදුසසුන් වහන්සේ වෙනවටින් කියනවා එතකොට මට මෙතනදි මතක් කරන්න ඕනේ දුක් විඳිනවා මදිවට දුක නැති කරන්න කියලා තතු දුක් විඳිනවා හරියට දුක නැති කරන හේතුව නොදන්න නිසා දුක නැති කරන්න කියලා මොනවා හරි දෙයක් කරන්න එපා මොනවා හරි දෙයක් කරන්න විශ්ෙන්න එපා කාලය අපරාධයි දුක නැති කරන්න මොකද්ද කටේ යුත්තේ කියලා හරියට ඉගෙන ගන්න. තුන්වෙනි බුදුහාමුදුරු සංගානකට පිටික පිටල දුන්නා වගේ කන්න විතරයි කියන්නේ වගේ මේ ධර්මයේ මෙච්චර නිරවුල් ලෙහල තියෙනවා. පැහැදිලි කරලා තියෙනවා. නමුත් අන්දේක කනබල අල්ලගෙන පිටිපස්සේ යන තවත් අන්දේ ටිකක් වගේ ගතානුගතික වෙන ජීවිතය ගොඩනගාගෙන තියෙනවා අපි. සිවිසිදුම පෙන්වම පිටකේ අත මේ කාර්කනාවේ පෞද්ගලික ධර්ම දේශනාවක් තවත් නොවේවා කියන අදහසකින් මොකද මම හදිසියේ මේක කිව්වොත් ඔයගලන්ට හිතේ මේ කාමුසුන්ගේ අදහසක් නේ කියලා මට සූත්‍රේ පාඩම් වුණත් මම සාක්ෂි වශයෙන් කතා කරන ආයතන සහේතුක බව පෙන්වන්නම් මජ්ක්‍ධිම නිකාය මහා සලායතික සූත්‍රය හොඳට බලන්න ගිහිල්ලා මේ සූත්‍රය බුදුහාමුදුරුවෝ පෙන්වා එකින් එක අරගෙන ස්පර්ශ ආයතන හයයට කැටි නොදකිනකොට ජීවිතයේ දුක එකතු වෙන දුකක් විඳලා දුක ඇති කරන සසරම දුක ඇති කරන තණ්හාවත් ඇති වෙන මේ ජීවිත දුක් වෙන හැටි දෙන්නලා දුක ඇති වෙන්න මේවා මර්ගදී එකක්වත් වෙනස් කරන්න දරුවෝ එකම ප්‍රධාන සාධකය හැදින් වෙනවා මොකද්ද ස්පර්ශ ආයතන හයේ ඇත්ත හැටි නොදකීම කියන උත්තරේ ගත්තා. දැන් ස්පර්ශ ආයතන හය ඇත්ත නොදැකීම කියන උත්තරේ තිබුණාම නැදින් එකක්වත් හොල්ලන්න බැහැ කියලා දකින්න. ඊට පස්සේ අනෙක් පැත්තට ගත්ත ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දැක්කොත් අනුපිළිවෙලින් පෙන්නලා පංච උපාදාන ස්කන්ධ දුක නැති වෙලා පුනර්භවයේ පිණිස පවතින තණ්හාවක් නැති වෙලා මේ ජීවිතේම සුවසොම්න සිඳින්නෙක් වෙනවා කියලා උත්තරේ දානවා. ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දැක්කොත් ඔබට අපි කිව්වා බුද්ධහම් පෙන්වන සත්‍ය තියෙන දෙකේම අවිද්‍යාව සත්‍ය තියෙන දෙකේම විද්‍යාව ස්පර්ශ ආයතන ආයතන දෙකේම සායතන දෙකේම කියන එක මත ස්පර්ශ ආයතන හයේ ඇත්ත තියෙන දකින්න කියලා ඔගොල්ලෝ කරන්න යන්න එපා අපි කාටවත් මොකද කරන්න බෑ මේ ස්පර්ශ ආයතන හයේ ඇත්තක් තියෙනවා බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණත් නැතත් අපි ලෝකේ උපන්නත් නැතත් ඇහැට පෙනෙන රූපේ කියලා යමක් තියෙනවා රූපේ ඇත්තක් තියෙනවා බුදුහාමුදුරුවෝ කවදාවත් බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නැහැ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා මේ ස්පර්ශ ආයතන හය ඇහැ ඇහැ කියන්නේ මොකද්ද ඇහැට පෙනෙන රූපේ කියන්නේ මොකද්ද කියලා පවතින ඇත්ත ඇති හැටි අවබෝධ කරගත්තා. ඇත්ත ඇති හැටි අවබෝධ කරගෙන පංච උපාදානස්කන්ධය අපච්චයට ගිහිලා තණ්හාව නැති කරලා දැවෙන කයත් දැවෙන සිත අතහැරලා මම සුවපත් වුණා කියලා සිංහනාද කළා ඇත්ත ඇති හැටි අවබෝධ කරගෙන. ඒකේ පණිවිඩය අපිට කිව්වා සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි දැකලා දුක අයින් කළා දුක ඇති වෙන හේතුවත් අයින් කළ නිවෙන්න මෙදෙන්න කියන උත්තරේ කිව්වා. ඒ කියන්නේ බුදුහාමුදුරගේ බණ නෙමෙයි ලෝකෙ තිබුණ ඇත්ත බුදුහාමුදුර දැකපින්න බුදුරජාණන් වහන්සේට වෙච්ච යහපත දැකලා ඒ යහපත කරගන්න. මීට අවුරුදු 2500 කට ඉස්සෙල්ලා ඇහැට පෙනෙන රූපය ඇත්තක් තිබුණා නම් අද ඇහැට පෙනෙන රූපය ඇත්තට ඕකමයි. මේ ඉදිරියට අවුරුදු කෝටි ගාණක් ගිහිල්ලා ඇහැකට රූපයක් පේනවා කියලා තියෙනවනම් එදාට පෙනෙන රූපයත් එකම. එහෙනම් මේක ලෝකයේ ඇත්තක් මිසක බුදුහන්සේගේ එකක් නෙමෙයි. ඒ හින්දමයි මේ ශාසනයේ ඒ පසු වෙන්න මෙහෙල්ල බලන්න කියලා බයත් කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඇත්ත හේතිය දකින්න අවබෝධ කරගන්න බුදුහාමුදුරුවෝ වචනේ නැතුව අපිට බෑ. ලෝකෙ කිසි කෙනෙකුට කවදාවත් නම් බුදුහාමුදුරන්ගේ උත්තරේ ගන්න නැතුව ඇහැ රූපේ ඇත්ත ඇති හිතේ දැක්කොත් ඔගොල්ලෝ සීල සමාධි ප්‍රඥා කියන භාවනා කරනවා නිවන් දකින්නේ කියන්නේ ඇත්ත ඇති හිතේ දකින්න සමාධිත්‍ය බුදුහාමුදුරන්ගේ වචනේ ඉගෙන ගන්න නැතුව ඔගොල්ලෝ ඇහැ රූපේ ඇත්ත ඇති හිතේ දැක්කොත් ඔගොල්ලන්ට කො සම්මා සම්බුද්ධ නැත්නම් පච්චේක බුද්ධ කියන වෙනවා පිළිගන්නවද බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා ඇහැ කියන්නේ මොකද්ද ඇහැට කියන්නේ රූප මොකද්ද කියලා. ඒ ඇත්ත පිළිගුටිකට තමයි අද අපි ගොඩාක් දෙනෙක් මනසින් දුරස්වල අභිධර්ම කියලා කියන්නේ. ඒ ටික. මම එක ටිකක් කියන්න ඕන එක උපමාවක් මේකෙන් තේරුම් ගන්න වෙලා ගියත් ඇහැට පෙනෙන රූපය කියන ටික විතරක් මම පොඩ්ඩක් කියන්නම්. ලෝකයේ ඇත්තවල ගොඩක් තියෙන පුළුවන්. ඇත්ත මොනවා හරි තිබුණා කියලා හැම ඇත්තක්ම හැම එකකටම හරියන්නේ. කාපු ආහාර පාන ඉවරලා බඩගින්න හැදුණා කියන එක ඇත්තක්. බිම්බු වතුර ටික හිඳිලා විපාශය කියන එක ඇත්තක්. දෙකම හේතුඵල ධර්මයක් ඒකත් චිත්තයි ආහාර පාන වැයෙච්ච හේතුඵලෙ බඩේ ජලයේ වැයෙච්ච හේතුඵලෙ බඩේ හේතුඵල ධර්ම වුණාට ඇත්ත වුණාට මාර්ග වෙලා හරියන්නේ නැහැ බක්කාල විපාකේ දුරු කරන්න වතුර බිල බඩගින නැති කරනවා කියන එක වෙන්නේ නැහැ දෙක අනිත් පැත්තට ඒ වගේ රූපේ ඇත්ත ඇති හැටි දකිනවා කියන කාරණාව කරන්න ගියාම අපි කියමු අපි මේක අනිත්‍ය බලනවා කියලා මේ රූප කලාප විදි විදි විදි විදි යනවා මොහොතක් වරක් දැක්කුනේ නැවත වරක් දකින්න බෑ කියන තරකින් අනිත්‍යයි කියලා කියයි. ඇත්තක් වෙන්න ඇති. කැත්ත. නම් බුදුරජාණන් වහන්සේ රූපේ කියන්නේ ඇත්ත දකින්න පැනෙන්නේ උම නෙමෙයි. වෙන විදියක්. මේක ඇත්ත නෙමෙයි වෙන්නේ නෑ ඇත්ත ඇති. නමුත් ඔතනින් මේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ පෙනෙනවා කියන දේ ඇත්තම දකින එක. පෙනෙනවා කියන දේ ඇත්ත දකින බුදුහාමුදුරුවෝ අපිට මෙන්න කියලා තියෙනවා. මේ ඇහැ මේ රූපය බුදුහාමුදුරුවෝ දකින්න කිව්වා රූපේ බාහිර එකක් කියලා දකින්න එහේ ආධ්‍යාත්මිකය කියලා දකින්න චත්ත චතුනච මහ භූතන උපාදාය රූපං සතර මහා ධාතු උපාදාය රූපය කියලා දකින්න කිව්වා අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදෙන තියෙන කියලා දකින්න කිව්වා පෙර මුත්‍තිදී මහතෙන් තුරනතු නැති වෙනවා කියලා දකින්න කිව්වා දැන් සම්මා දිට්ඨියට විස්තර ටිකක් අපිට දීලා තියෙනවා ඔන්න ওই විතර ටික පිරෙනවොත් තමයි ඔයගොල්ලෝ ඇහි රූපයන්ට නැගෙන්නේ. එහෙම තු මොන හරි දෙයක් හිතුවට වෙන්නේ. ඒක මම කියන මොන හරි දෙයක් කරන්න පහළියට ඉගෙන ගන්න. දහම ඉගෙන ගන්න. මෙච්චර කරද්දී බලන්න දහමට ඇවිල්ලා ආයි බුදුහාමුදුරුවෝ බයින්න තමයි වෙන්නේ. ඇයි මේ අපි මෙච්චර කිව්වා මේ භාවනා කරන තාම අපි දුක හිලවවත් නැහැ නේ. කියන කෙනකින් අපි නොදන්නත් හිතේ ශ්‍රද්ධාව කියන එක අවිශ්වාසී කියන එක ගොඩ නැගී උගලගේ මනසේ. ඇයි මෙච්චර කාලයක් මේ සිල් අරගෙන දැන් අවුරුදු 25ක් 30ක් භාවනා කරනවා 25ක් 30ක් තාම එකම තැන දුවනවා වගේ. නමුත් අපි ඕනේ තැනින් මේ කරලා තියෙන්නේ. හිල්මෙස් එකන හොයලා විදිච්ච තැන හොයලා වහල වෙනවා කියන වහල වෙන තැනක දුලකතියක් කියලා නම් තියෙන්නේ. මම ඒකට පොඩි උපමාවක් කියන්නම්. එක තැනකින් උගලන්ට එකක් තේරුම් ගන්න. ඒක තහම ගොඩාක් ගැඹුරුයි. දහම කොච්චර ගැඹුරුද කියන බුදුරජාණන් වහන්සේට හිතුණලු මම අවබෝධ කරගත්ත දහම හරි ගැඹුරුයි. මේක මේ ලෝකයේ තේරෙයිද දන්නේ මේක මං කියන්නේ මට මේක වෙහසක්. එහෙනම් මේක කියන්නේ නෑ කියලා හිතුණලු. බුදුහාමුදුරන්ට එහෙම හිතුණා නම් හිතන්න මොනතරම් ඒ දහම ගැඹුරුද කියලා. ඒ දහම අපි ඉගෙන ගන්නට ඕනේ, දැනගන්නට ඕනේ. මම පුරුකමාවක් කියනවා. ගොඩාක් ගොඩාක් තීමට උගන්වන්න උගන්වන්න නමුත් ටිකක් වතුර භාජනයක් ගත්තොත් හොඳට බලන්න වතුර භාජනයක් අරගෙන ඉස්සරහින් තිබුත් අතු ලොකු දෙයක් ඒ වටපිටාවේ තියෙන ගහක ගොඩ නැගිල්ලක හෝ ඡායාව ওই වතුරට වැටෙන්න පුළුවන් දෙයක්. ඡායාවට වතුර ඡායාව වැටෙන්න පුළුවන් වතුරේ නේද? හොඳයි. හොඳට බලන්න මේක. වතුරේ පතිත වෙලා තියෙන ඡායා රූපය ඔයගලන්ට ඇහැට පේනවද නැද්ද? වතුරේ පැටලලා තියෙන ඡායා රූපය ඇහැට පේනවද නැද්ද? පේනවා. හරි. දැන් ඡායා රූපය වැටලා තියෙන වතුර කැලැත්තට සද්දයක් ආවොත් ඒ ඇහෙන සද්දය අර ඡායා රූපෙට අයිති නෑ. ඔය ඡායාරූප වැටලා තියෙන වතුර පල් වෙලා පල් ගඳ කෙනවන නාසයට දෙන ගඳට කෙනෙක් එක අයිතිද? ඒ වතුර ටිකක් දිවගාල බැලුවොත් වතුර ලුණු රහයි හරි තිත රහයි හරි නම් ඒ දැනෙන තිත රහයි ලුණු රහයි කෙනෙක් එකට අයිතිද? හරි කෙනෙන දේ අල්ලන්න කියලා ඔගොල්ලෝ අත දැම්මොත් කෙනෙන් දේ අහුවේද? වතුරෙන් අහුවේ. දැන් බලන්න කෙනෙන දේ කෙනීමක් විතරක් නෙමෙයි ඔයගලන්ට පෙනෙන දේ ගඳ සුවඳ දැනෙන දෙයට දැන් වතුරේ තේම ඡායාව. පෙනෙන ඡායාව පතිත වෙලා තියෙන වතුර කැලැත්තෙන සද්ද ඡායාවටයි තියෙන්නේ. නෑ ඒකයි වතුරටනේ. හරි. ඒ වතුර පල් වෙච්ච නිසා ගඳ එනවා මිසක ඡායාවේ පල් වෙලා ගඳ එනවා. එහෙම පල් වෙන්නේ ඡායාව ඡායාව පල් වෙන්න පුළුවන්ද? බෑ. ඡායාවේ ලුම්බරක් තැන් රස දැනෙනවද? ඡායාව අහු වෙනවද? හොඳයි. භාජනේ භාජනේ වතුර ටික තියෙද්දි කෙනෙකුට උසල ගන්න පුළුවන් ඕගලන්ට. හොඳට බලන්න පුළුවන් උසන්න. කෙනෙකුට දුරස් කරන්න පුළුවන් ඕගලන්ට. වතුර ටික හෝ වතුර භාජනේ හොල්ලන්න නැතුව කෙනෙකුට විතරක් අරගෙන අයින් කරන්න පුළුවන් ඡායාව. ඡායාව නැතුව වතුර ටික තියෙන්න පුළුවන්. වතුර නැතුව ඡායාව තියෙන්න පුළුවන්ද? කිමතු පිළිගන්නවද? ඔගලන්ට ජීවිතේ ඇලෙන්න බැඳෙන්න මහ විශාල වස්තු හැටියට පෙන්න නැහැට පෙනෙන වර්ණ සතහන වර්ණ රූපේ කියන්නේ බේසමේ වතුර මත පස්තෙදලා තියෙන ඡාය වතුර ගැන නෙමෙයි මම කියන්නේ ඡායා රූපය උගලට ඇහැට පෙනෙන මේ රූපය අතර තම්දු තොයිතුකට ලසක් නැහැ කියලා පිළිගන්නවද ඔයගොල්ලෝ? අජානන අපසංකේ ඒක ඔයගොල්ලෝ භෝෂ හරියට දැක්කනම් මේක ඇලෙන එක දැන් ඉතුරු වෙන්නේ නැහැ චුට්ටක්වත් අසමයක්වත්. පෙනෙන වතුරට අත දැම්මොත් අහු වෙන වතුර මිසක පෙනෙන දේ අල්ලන්න බෑ වගේ පෙනෙන දෙයට මෙහෙම අත දැම්මොත් මේ අත ගිහිල්ලා හැපුණේ පටේ ධාතුවේ මිසක පෙනෙන දේ හැපුණේ සද්දයක් ඇති වුණොත් මෙතන තියෙන පඨවි ධාතු ඝට්ටනය නිසා මේ සද්දය තුනම මෙතන එක පෙරදෙට සම්බන්ධ නැහැ. ගන්ධයක් දැම්මම මේ පඨවි ධාතු නිසා මෙතන පෙරදෙට අයිතියක් නැහැ. රසයක් දැම්මම මෙතන තියෙන පඨවි නිසා මෙතන පෙරදෙට අයිති නැහැ. ඒ හින්දා ditthi ditta mattan කියනවා. ඒක ditthi ditta mattan කියන්නේ ඒ හින්දායි. පෙනෙන ඡායාව දකින්න විතරමයි පුළුවන් වෙන එකකටයි මේ මහ භූත රූපෙම ඉස්සෙල් පෙනෙන දේ ඉතන මිසක මේ වස්තු සම්මත පෙනෙන දේ විතරක්ම රොසන්න බෑ වතුර භාජනයේ මිස්සුව ඔගලන්ට පෙනෙන දේ ටික ටික ඉතන වගේ තේරේ ඡායාව වතුර භාජනයේ මෑත් කෙරුවොත් පෙනෙන දේ ඇසට යන වගේ තේරේ මිසක ඒ වස්තුන් ඡායා රූපේ පතිත වෙලා තියෙන මහ භූතයේ හැට මෙහාට කෙරුවොත් මිසක පිරෙන වස්තුව කවදාවත් උසවලා ගෙනියන්න බෑ. ඊට පස්සේ තව ටිකක් තියෙනවා නම් තේරුම් කියන්නේ කියන්නේ කිව්වෙන බුදු කාලේ නැති නිසා අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකෙන් හැදිලා තියෙනවා. ඒ රූපිතනේ මේ ඇහෙත් එහෙමමයි. ඔය අපි මේ තරම් මගේ ඇහැ කියලා හිතාගෙන මේ ඇහි ප්‍රමාණය ඔන්න ඔය වගේ යථාර්ථයක් දැකපු හින්දා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ලෝකයට කියලා තේරුම් කරන කෙනෙක් දීසි නැහැ කියලා කිව්වේ. ඔයගලන්ට පුළුවන්ද අර වතුරට වැටලා තියෙන ඡායා රූපේ රූප කලාප විදි විදි යනවා බලන්න පුළුවන්ද ඡායා රූපේ? වතුරේ නෙමෙයි වතුරට වැටලා තියෙන ඡායා රූපේ රූප කලාප වේගයෙන් විදි විදි යනවා කියලා හිතුවේ නේද? එහෙම තියෙන එහෙම රූපයක් තියෙනවද? දෙවිදෙනා බලන්න පුළුවන් එහෙම එකක් නෑ සම්මාදිට්ඨි මුකුත් කඩන්න බලන්න මුකුත් ඕනේ ඇත්ත ඇති හැටි දකින්න විතරයි තියෙන්නේ ඊට පස්සේ අපි එකමට කියමු වෙන මුකුත්ම කරන්න එපා ඇහැට පෙනෙන වර්ණ රූපයේ විතරක්ම පිළිසින දකින්න බුදුහාමුදුර අපේ මම ඔන්න බුදුහාමුදුර අපේ නැත්තම් වර්තමානයේ මමත් අප වෙන්න. චරා මර ශෝක පරිදු සියලුම දුකෙන් නිද දුක ඇති කරන සංහවන මුදවල මේ ජීවිතේම සිතින්ද කයින්ද කැප විඳින ජීවිතයක් ලබා දෙනවා කියන තැනට අපෝ නැහැකි. ඕ ස්පර්ශ ආයතන ඔක්කොම අමාරු නම් ඇහැට පෙනෙන රූප ආයතන විතරක් පිළිසින් දකින්න. ඒ මට්ටමට මනස ගන්නකොට ඔක්කොම එකම මට්ටමට එනවා. ඔන්න ඔකට කෝ සම්මා දිට්ඨිය කියලා. හරිද? ඊට පස්සේ ඔන්න ඔය වගේ ඇත්තක් තියෙන ජාතම් පස්ස යතහ භූතම් කියනකොට මේ උපමාවක් මම කිව්වේ මෙන්න මෙහෙම ඇත්තක් තියෙනවා. මිස කාය රූප කලාප කඩ කඩ බලන මහ භූතයේ උපාදාය රූප කියන්නේ ඒකයි. උපාදාය කියන්නේ අසුරු කරගෙන පවතින මහ භූතක කියන්නේ පටවියාපෝ තේජෝ වායු. දැන් වතුර කියන්නේ මහ භූතය. මහ භූත ඇසුරු කරගෙන පවතිනවා. ඒ කියන්නේ ආපෝ ධාතුව ඇසුරු කරගෙන මේ රූපේ පවතිනවා. හැබැයි මේ රූපය මහ භූත නෙමෙයි. වතුර නෙමෙයි. මේ පෙනෙන රූපේ මහ භූත ඇසුරු කරගෙන තියෙන පඨවි ඇසුරු කරගෙන තියෙන හැබැයි පෙනෙන එක පඨවිය නෙමෙයි. ඒක උපාදානයි. මම චිත්‍රයක් ගන්නු දික්තියේ මේ චිත්‍රයේ දික්තිය උපාදාය කරගෙන තියෙනවා. දික්තිය ඇසුරු කරගෙන පවතිනවා. හැබැයි චිත්‍ර කියන්නේ දික්තිය නෙමෙයි. චිත්‍ර නැතුව විත්‍යම තියන්න පුළුවන්. විත්‍ය නැතුව චිත්‍ර තියෙන්නේ. ඒ වගේ උපාදාය කියලා කියන්නේ ඒකයි. චත්තාරෝච මහ භූතා චතුර්ණච මහ භූතානම් උපාදාය රූපං කියලා කිව්වහම ඔබන්ගේ රූපයේ පිස්සෙන් දකින විතරයි. මම මේ භාවනා වැඩසටහන කාලෙදී පුළුවන් තරම් උත්සාහවත් වෙන සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා මේ රූප ටික පිස්සෙන් දකින්න. රූපේ විතරක් ටියුෂන් දැක්කොත් ඕගොල්ලෝ දන්නවද කබලෙන් කාර්ය දෙයක් අනාගම් වෙන්න පුළුවන් කියන එක. නාම ධර්ම ඕනේ. පෙනෙන රූපේ රැවටීම තියෙදි මොකද නාම ධර්ම ගැන අපි කොහොමද අවබෝධ කරගන්නේ? පෙනෙන රූපේ විතරක් ටියුෂන් දකින්න. අනාගම් වලට අපරණ කියලා කියනවා. මේ ටිකේදී මම ඒ ටික පෙන්වන්න උත්සාහවත් වෙනවා. ඊට පස්සේ දැන් අපි දැක්කනේ ස්පර්ශ ආයතන හය ඇත්ත නොදැක්කොත් දුක එනවා. ඇත්ත දැක්කොත් දුක නැති වෙනවා කිව්වා. අපි අනුමාන දැන් ඉගෙන ගන්න කියන්නේ ස්පර්ශ ආයතන හයේ රූප ආයතනේ ඇත්ත දකින්න ඕනේ මෙන්න මේ මට්ටමට කියලා ඉගෙන ගන්න කියන්නේ. දැන් දකින්න ඕනේ. නමුත් තේරෙන්නේ දැන් අන්න භාවනාව කියන්නේ කොහොමද? සීලයක පිළිපදලා සමත කමඨානකින් හිත වඩමින් විදර්ශනා කරනවා. මෙන්න මේ විදිහට ටික ටික ටික ටික කරනකොට රූපය අල්ලන්න පුළුවන් රූපයේ ඇහෙන දේට සම්බන්ධයි රස දැනෙන එක රූපේ සම්බන්ධයි කියන කෙලෙස් අයින් කළා අයින් කළා අයින් කළා ටික ටික හරියට පෙනෙන මට්ටමට එනකන් නීවරණ ටික දුරු කළා දුරු කළා දුරු කළා රූපේ පෙනෙන මට්ටමට අරගෙන එනකන් ප්‍රතිපදාව තියෙනවා. ඔයගලන්ට සම්මා දිට්ඨිය ඔයගොල්ලෝ අහලා තියෙනවා දිට්ඨි සම්පත් ඔය ඇත්ත දැක්කොත් ඉස්සෙල්ලාම උගලන්ට දකින්න තනියම දකින්න පුළුවන් මට්ටමට આવුත් වෙන දිට්ඨි සම්පන්නයි කියලා. සම්මා දිට්ඨිය දැක්කා යා. ඇත්ත දැක්කා. හැබැයි දකින්න නම් කල්යාණ මිත්‍රව සද්ධර්ම ශ්‍රවණිය ඕනෙමයි. හීනකින්වත් ඔගොල්ලෝ අපි ලෝකේ කවුරුවත් දකින්නේ රූපය කියන එක මෙහෙම එකක් ඇහැ කියන එක මෙහෙම එකක් කියලා. බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දහම ගන්නගෙන ආපු සලපල් පරම්පරාව විතරයි මේක දකින්නේ තන්නේ. ඒ වචන ටික ඕගොල්ලෝ ගාවට එද්දී කල්යාණ මිත්‍රව සද්ධර්ම ශ්‍රවණය කියන දෙක ලැබිලා. දැන් ඇහි ඇත්ත ඇති හිතේ රූපේ ඇත්ත ඇති හිතේ දැන් අපි රූපේ ඇත්ත ඇති හිතේ නිකන් අනුමාන කරමු ඔතන භාගය මම කිව්වේ නිකන් ඉගෙන ගත්ත කියන්නකො මෙන්න මෙහෙම එකක් ඇහැට පෙනෙන වර්ණ සටහනක් නමුත් අද අපිට තියෙන්නේ පෙනෙන දේ අල්ලන්න පුළුවන්, පෙනෙන දේ රස විඳින්න පුළුවන්, පෙනෙන දේ ස්පර්ශ කරන්න පුළුවන්, පෙනෙන දේ තුළ රන් රිදී මුතු මැණික් තියෙනවා, එහෙනම් දුවාදලෝ ඉන්නවා කියලා මේ මනසින්දන පෙනෙන දේ ගැලෙන්නේ අපි. නමුත් පෙනෙන දේ ඇත්ත මේක. මේ ඇත්ත දැක්කොත් මේ වෙනද අතහැරෙනවා කියලා දන්නවා. දැන් පෙනෙන දේ ඇත්ත දකින දැන්ට මනස ගන්න ඕනේ. කියලා උත්තරේ ලැබුණ කල්යාණ මිත්‍රයාට උනේ සද්ධර්මයක් සවනේ කෙනෙක් දෙයි ඇත්ත ඇති දකින්න ඇත්ත ඇති මෙන්න මෙහෙමයි දකින්න ඕනේ කියලා සාකච්ඡා මොනවා හරි හරියන්නේ හරියටම ඇත්ත ඇති ඇති අහකට පරිදි හරියට ඒ කියන්නේ ලංකාවේ සම්පූර්ණ කියලා ආරණ්‍යයක් තියෙනවා ඒකට යන්නේ මෙන්න මෙහෙම කියලා හරියටම ලිපිනය ගන්නවා ගත්තොත් ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා ක්‍රම දෙකක් මොකද ඊට පාර හිතෙනට අනුව යන්න ඕනේ ඔය හතර ප්‍රතිපලයේ උගලට තේනාසේ දකින්න පුළුවන් වෙයි හැබැයි මුලින් හිතනේ ගන්න තැන වැරදුනොත් කොච්චර වුණාවක් තිබ්බත් කොච්චර වෙලින් ගියත් දකින්න හම්බෙන්නේ වටිනාකම තියෙන ලිපිණය ගන්නවා කියන නිසා කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණය කියන ටිකේ වටිනාකම තියෙනවා. එතනයි තියෙන නිවම. ඒකයි බුදුරජාණන් වහන්සේට මග්ගඤ්ඤෝ මග්ග කෝවිදෝ මග්ග විදු කියලා කියන්නේ. බුදුහාමුදුරනේ ඒකේ මග්ග වෙන කවුරුවත් දන්නේ එහෙනම් මේ පණවිඩේ මේ විදිහටම නාව බණ වගේව හම්බ වෙයි නමුත් බණ නෙමෙයි. ඒක මට අවශ්‍ය නැහැ. මගේ දේ කුකුල දුරට පුරවන. ඒ හින්දා මම මේ පුතා කරනවා. මේ කියන හැම එකක්ම සහේතුකද නැද්ද කියන එක විතරක් බලන්න කියන එක මම කියන්නේ. ඒ හින්දා මමත් ඔගොල්ලෝගේම නිවන් දකින්න උත්සාහවත් වෙන කෙනෙක් මිසක ඒට වඩා අමුතු කෙනෙක් නෙවෙයි. ඉතින් මා තියන ගමනේ අවංකවම දකින වචනේ පරිදි විතරයි කියලාගෙන මම කියන්නේ මෙන්න මේක දකින්න උත්සාහවත් වෙන්න ඊට පස්සේ කල්යාණ මිත්‍රයෝ සත්‍යම සෝණේ මේ අත්ත මොදක දුක ඇති වෙන හැටි ඇත්ත දැක්කම දුක නිවෙන හැටි ඇත්ත මෙන්න මේ විදිහට දකින්න වෙන සම්මාදිට්ඨියත් වෙනලා එහෙනම් ඇත්ත දකින්න දැන් කය වචන දෙක සංවර කරගෙන සීලකින් මෙන්න මේ මේ සමතකම තහ මේ මේ විදිහට වඩන්න මේ මේ විදිහට අනිත්‍ය දුක අනාත්ම වශයෙන් මෙනෙහි කළ නීවරණ ධර්ම දුරු කරගන්න. විදර්ශනාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුර. ඒක මේ යථාභූත දර්ශනය නෙවෙයි. ඒක පටල ගන්න එපා. ඒක ලෝකයට. ඊට පස්සේ මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්ම තත්ත්වම වඩනකොට ඔගලන්ට ওই ටික විදර්ශනා ලෞකික ඥාන සම්මා දිට්ඨිය කියලා මේ ඇත්ත ඇති හැටි දකින්නට ඕන. ඇත්ත ඇති හැටි දකිනකොට කලකිරීලා නොවැළිලා ඇහෙන් මිදෙනවා රූපයෙන් මිදෙනවා චක්කු විඥාණයෙන් මිදෙනවා ඒ තරම් නෙමෙයි ජාති ජරා මරණ සෝක පරිදේ දුක් දුන්න සුඛයන්ගෙන් මිදෙනවා ඉතින් නිවන් දකින්නවා කියලා කියන්නේ මහා දූත අමුතු දෙයක් වෙනවා නෙමෙයි සත්‍ය අවබෝධය ඕගොල්ලන් හයිය තියන්න ඕනේ ඕගොල්ලෝ මෙහෙ වෙද්දී මේ මේසේ උඩට අහස උඩට දාලා මාත් පුටුවෙන් නැගලා අහස උඩට ඉන්න කියලා බණ කිව්වත් අද මොන හරි දෙයක් කිව්වොත් ඕගොල්ලන්ට මම කිව්වොත් සෝය බුදුදහම කියලා තියෙන එක සම්පූර්ණ බොරු ඕගොල්ලෝ මාව විශ්වාස කරන්න පෞකින් දෙයක් කියන්නේ බලන තෝරන දේ ජීවත් වෙන කෘත ඕගොල්ලෝ විශ්වාස කරයි ඇයි ඕගොල්ලෝ සත්‍ය සහ විද්‍යාව කියන එක දෙකක් කියලා දන්නේ පුතුවේ උඩට ගෙනහිලා මේක උඩට දාලා යමක් කිව්වත් මේක විද්‍යාවට සත්‍යයක් නෙමෙයි කියන තැනකින් හිතන්න පුරුදු වෙලා තියෙනවා. මම පුතු උඩට දැම්ම කියලා අහස මේක උඩට දැම්ම කියලා ඕගොල්ලන්ට උනේ මොකද්ද කියලා බලන්න. ගෙලතින යහපත මොකද්ද කියලා බලන්න. ඕගොල්ලන්ගේ මනසට ඕගොල්ලන්ගේ දුක නැති වෙන එකට මම මොකද්ද කරලා තියෙන්නේ කියලා බලන්න. ඒකත් හිතන්න. මම අහස දෙන්නේ නැද්ද දෙන්නේ කියන එකේ තේරුමක් නැහැ. මට උනේ එයා අහසේ තියෙන්නේ මට උනේ මොකද යාළුවා? කියලා දැන හිතන්නේ. එයා අහන්න හිටියා කියලා සාදු කියලා පිළිගත්තට මට ජීවිතේට එකතු වෙලා තියෙන දේ මොකක්ද කියලා හිතන්නේ. මේක විද්‍යාවක් මිස සත්‍යයක් නෙමෙයි කියන තැනකින් හිතන්න ඇත්ත දකින්න තරම් මොන පාට ගන්න. අන්ධවත් කියලා ගන්න එපා. බිමුවක් ඉන්න බැරි විදිහට කිව්වත් කියන්න නම් පුත්‍රයෝ නැත්නම් මේක කිව්ව දෙයත් මේකෙන් මට හදා ගන්න පුළුවන් ජීවිතය. කිල්මගේ ජීවිතය යමක් තියෙනවා. ඒක ගන්න මතක කරන්න තියෙන්නේ බුදුහාමුදුරු කෙනෙකුගේ සත්‍ය අවබෝධය. ඇත්ත ඇහිතිය පෞද්ගල ධර්මතාවය අවබෝධ කරගන්න. ඒ නිසා සත්‍ය අවබෝධය මුදුක නැති කරන මඟ විසක මොනවා හරි විද්‍යාව දුක නැති කරන මඟ බුදුහාමුදුරු විද්‍යාව කියන එක හරියට කාර්ලා කෙලකම් කෙලපිටක් තරම්වත් පිළිගත්තේ නැහැ. කෙර්දියාදී දේවල්. හිංසා දෙනුතුන්ට බොහොමයි සිසක් සමතක කරනවා. මේ දුවන්නම් වල දුවන සමාජ රටාවට එකතු වෙලා දුවන්න එපා. අපි හැම දිනෙකම මේ දුක් සංසාරේ බොහෝ කාලයක් දුක් විඳගෙන ආපු අය දුක් දුර්පාඩ කාලේ මනුෂ්‍ය ජීවිතේ සර්ධර්මයේ තියෙන වට පිටාන් ලැබුණ මේ මොහොතේ පිමුතුන් ටිකක් බුද්ධිමත් වුණොත් හිතන නුවණක් ඇති කරගත්තොත් අපේ නිවීම අපේ විදීම මේ ජීවිතේම අපිට හදාගන්න පුළුවන් අපි කෙනෙක් ඇත්ත දැක්කොත් ඕගලන්ට දුවා වෙච්ච පුතා වෙච්ච අම්මා තාත්තා වෙච්ච මේ අහිංසක සසර යන සත්‍යෝ තමන්ට ඥාතිවරයෙක් වෙච්ච වෙලාවේදී තමන් ඇත්ත එක පාදගෙන ඒ අහිංසකයන්ගෙත් එක මොහොතකට ඇත්ත එක පාදගෙන දෙන්න පුළුවන් නම් තවත් මේ ලෝකෙ පුතේ මේක රත්තරන් මේක විදී මේක අල්ලගෙන පුතේ කියලා දුකට යන මාවත නිවි කළ දෙන්න අතර දෙන්නේ නැතුව මයි පුතේ ඉරිදෙන්නේ නැති විදිහට මගේ පුතේ ඇත්ත එක පාදගෙන කියලා කියලා දෙන්න පුළුවන් නම් ඒ අම්මා තමයි ඇත්තටම අම්මා ඒ තාත්තා තමයි ඇත්තටම තාත්තා හැබැයි ඒ අම්මා ඒ තාත්තට දෙන්න තියෙනවා. සත්පුරුෂයා ළඟ ඉන්න හැම කෙනෙක්ම සත්පුරුෂයන්ගේ අගේ වෙලෙන් හොළඟත් සත්පුරුෂයි. ඒ නිසා කිමුතු සසරගත වාසනාව කියන එක සුළු කරගෙන ආපු හිඳයි බුද්ධ උත්පාද කාලයක් මනුෂ්‍ය ජීවිතයක් සත්‍යන්නේ කියන වටපිටාවක් ලැබුණේ මේ වෙලාවේදී මේ ප්‍රමුඛත මතක් කරනවා දුක නැති කරන්න කියලා මොනවා හරි දෙයක් කරන ලෝකික මේ පින්වතුන් දුක නැති කරන්න කියලා මොනවා හරි දෙයක් කරන්නේ නැතුව දුක නැති කරන්න මොකක්ද කරන්න ඕනේ කියලා හොඳට උත්සාහවත් වෙලා සිහිනුවණින් යුක්තව බුදුහාමුදුරන්ගේ ධර්මයේ විදිහට එකඟද මම මේ කරන දේ බුදුහාමුදුරුවෝ සම්මා දිට්ඨිය කියලා දැනුව සම්මා දිට්ඨියද මම මේ බලන්න හදන්නේ කොහොමද ඒක පැනවේ රූපය ගැන කොහොමද බුදුහාමුදුර බලන්නේ කියලා පෙන්වන්නේ කියලා හොයලා විමසන නුවණ කටයුතු කළා තමන්ගේ විමුක්තිය තමන් උදා කරගන්න සසරට ගමුත් අපි උදේල ගන්න කෙනෙක් ඉන්නේ නැහැ අපිට පිළිට අපෙන් විතරයි කියන වචනය මතක් කරමින් කලන කමින්ම හැමදිනාට මතක් කරනවා මේ ජීවිතයේදීම යටත් පිළිසින් කි සම්පන්න බවට පත් වෙන සාවත් වෙන ඒක කරගන්න බැරි දෙයක් නෙවෙයි පුළුවන් දෙයක් අසනීපෙන් හිටියත් මට පුළුවන් විදිහට පිටකයට අනුලෝම පෞද්ගලික මගේ අදහසකින් තොරව මම උකන්නන්නට උත්සාහවත් වෙන ඒ කාලය තුලදී සෝයක් තිබුණොත් බුදුහාමුදුරුවෝ කියන්නේ මිනිස්සුෙකුට ඇස් කරලා බලන්න මෙන්න මේ දර්ශනය කියන එක හැමදෙනාම පුළුවන් විදිහට සම්බන්ධ වෙන්න කියන කාරණාවත් මතක් කරනවා හැමදෙනාට මේ දේශනාව නිවන් පිණිස හේතු උත්සේ වේවා Thank you. පින්වත්නි ගෞරවනීය සම්බුදුන් වහන්සේ අපෙන් පතුනත් උන්වහන්සේ අධිනේත ගැන වස්තුතකා වැඩිමිනිතේ සාර්ථකල නැතිනම් කෙරේ මහත්තු අනුකම්පාවෙන් ඉතා ගැඹුරු ධර්මයක් මේ පින්වත්න් සාස්වරිව ආකාරයෙන් පැහැදිලි කර දෙන්න උන්වහන්සේ මහන්සි වුණා මේ විලාවේදී අපි ආශිර්වාද කරන ගෞරවනීය සම්බුදුන් වහන්සේට යොමු බුදුමිසෝ දිනාසේ සංසත්තර සේවා කියන තාසයෙන් කවුරුත් ආශිර්වාද කරන තාසාවක් ඔබ අපහඳුනා මේ සීලාකාරයෙන් සිදු කරන උදාර කුසලයන් ගෞරවනීය හාමුදුරන් වහන්සේ සිදු කරන උදාර කුසලයන් විපරයෙන් ස්වාමීන් වහන්සේ තාසනීය දෝදීන් උතුම් අමාමහ නිවන් ලබා ගන්නට මේ ශක්තිය උපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා අපි දැන් වන්දි සම්මානලක් නිත කරගත්තා අපි රැස් කරගත්ත කුසල අනුමෝදන් කටයුතු තැන්වලට අනුමෝදන් කරමු පින්තුනි මේ සනන්තර දැහැර දුර කතර කරගෙන මේ පින්තුන්ට මේ උදේ කුසල ධර්මයන් සිද්ධ කරගන්න ඉඩවර්තාව තියෙන්නේ ඇත්තටම මහා සංඝරත්නයයි පින්වතුනි බුදුහාමුදුරන්ගේ කාලේ හිටියේ ශ්‍රීනාථ මහරහතන් වහන්සේලා අතරින් විනයට අගතෙන් පොතුපාල මහරහතන් වහන්සේ හොඳ ප්‍රකාශයක් කරනවා. පංචේ දෙස්සාන කාසාවන් චත්තිතම් මේලමක්කිතම් සිරස්මින් අංජලෙන් කන්තව වන්දිතම් භක්තිතජම් අසුචි දැකලා පමෝ ගහපු සිවුරු කෑල්ලක් පාරේ දැක්කොත් අත් එක හිස් මුදින් සබාගෙන වන්දනා කරන්න මේ කිසි දඩයයි කියලා කිව්වා. දෙමුතුනි මේ ස්වාමීන් වහන්සේලා නොහිටියනම් මේ දෙමුතුන්ට මනපතිය කහන එක තබා හොඳ නරක දෙකවත් නැහැ. ඒක කාරණාවක් තේරුම් කරගන්න. මේ ප්‍රමුතුන්ගේ ධර්මවල වෙටි නේද හිතේ සිය ඇති ඒගොල්ලෝ කාලා බීලා සතුට වෙලා ලෝකේ විනෝද දෙමින් නොයෙක්දේව කරමින් ජීවිතේ වටපිටාව සෝකරට හේතු ඇති ඒ හැම රටාවකින්ම ගෙන්වෙලා හැම වෙනස් පැවැත්මකින්ම ගෙන්වෙලා මේ හාමුදුරුවෝ සමහර විට පෞද්ගලිකව තමන්ගේ ජීවිතේ ප්‍රශ්න කරගොඩ ඇති තුන් තුන්වත් ඇති පෞද්ගලික ආශාවක් හැඟීම් අපේක්ෂාවක් ඇති ඒවා තනියම හිත තුළ යටපත් කරගෙන සමහර විට අපායට යන අකුසල් Taman යටින් Tamanට අපායන අකුසල් දෙවි ඕගලන්ට වන්දනා කරලා කුසල් කරගන්න ඉදිරිපත් වෙලා ඉන්නවා කියන ටිකේ කරන තියෙන සේවයේ බලන්න මම කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ මම ගැනත් එක්කම හැමෝම ගැනත් එක්කම ජීවිතේ කැප්ටේ පීඩාවෙන් ඉන්නවා කියන එකක් නෙමෙයි කියන්නේ මම. නමුත් මෙහෙම වෙවි හැම සමහර විටක ඕගලන්ට කවදාවත් කියලා නමෝකම් කරතොටක් කරපම් කියලා. වන්දනාමාන කරගත් පමණකින් පිළිසිත කරගන්න විදිහට ඕගලන්ට කොටස් සිත කරගන්න මේ ස්වාමීන් වහන්සේලා පිළින්න එක මහා සත්‍යයක්. ඉතින් මේ විහාරස්ථානයේ මේ ස්වාමීන් වහන්සේලා වැඩ හිටියේ නැත්තම් ඔයගොල්ලෝ කවදාවත් කුසල සිද්ධ කරගන්නවා කියන එකක් වෙන්නේ මහා දුර කතර කැවිලා ඉන්න ඔයගොල්ලන්ට අම්මා තාත්තවත් නොකළා උපකාරයෙන් මේ ස්වාමීන් වහන්සේලාට කෙරෙනවා අම්මා තාත්තා කන්න බොන්න දෙන්නේ නැති ඒ මේ දුක් සාගත සසරේ විතරන මඟ ඉතුරු කලේ නැහැ ඒ මඟ විදිහට අරගෙන යන සත්‍යාව කලේ නැහැ අසෙන් පස්සේ අපි තව තව මොනවාටත් හොඳ නරක ඉගෙන ගන්න ධර්ම ඉතුරු වෙන්නේ නැහැ. තව මේ ජීවිතේ ඉතුරු වෙච්ච පමණකින් මේ ඉලක්කම හරි ඉතුරු වෙනවා. ඉතින් අද දවසේදී අපි සිතනකට සියලුම කොටු සම්මේ විශේෂයෙන් මේ විහාරස්ථානයේ සිටින ආදරණීය අපේ ගෞරවනීය ලොකු ආන්දෝලන ශ්‍රී ධම්ම ස්වාමීන් වහන්සේ ඥානාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ධර්මෝදක් කරන මොදක් වෙත්වා. එම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රභාවේ චිර ජීවනයේ ලැබේවා. එම ස්වාමීන් වහන්සේලා කරන කින සාසන මාමුඛ කටයුතු දියුණු දියුණු කරගන්න කියන කුසල ශක්තිය ජීවිතේ හේතු වේවා. එම ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනා කුතියේ මුත නිවන සැනසෙන්න මේ කුසල ධර්මයන් කියන ස්වාමීන් වහන්සේලට එවන් සම්පාරමිතාවක් වේවා කියලා සාදුකාරය. එවන් මේ මාර්ගන විශේෂිත කලාව සීල කුසලෙන් අපි අනුමෝදන් කරන සුද්ධියට ආකාර සත්‍තා චෙබුම්මත්තා වේවා පුඤ්ඤන්තං මුදිතා චිත්තං කෝතු සාසනං ආකාර සත්‍තා චෙබුම්මත්තා වේවා ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤස්සං මොදිත්වා සෝදීන් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මේ පින්වත් සියලුම දෙනා නම් මෙසේ කාර්යයත්‍රා කළා සම්බන්ධයි එංගලේ කීකලා කෝ පාර්ශ්වීය නෑනියෝ ස්ථාවරයේ මානසික පෙර සම්පකල පියවර ඒ වගේම දුර දරුවෝ ඥාති තෙතෙන් සහෝදර සහෝදරියන් මේ පරිලෝකෙ නැති හැම කෙනෙක්ම සිපක් කරගන්න අපේ චිත්ත කලාව මේ කුසල සම්මිය කිය අපගේ ඥාතින් ඒ අය කලාව පිටක් කොටේ සත්‍ය සාධනා කියන මොතම වෙත්වා ඒ අය දුක පිටින් තුකින් නැතුනේ පොර භාග ප්‍රතිඥා උපදින සංසෙත් ප්‍රාර්ථනා ධාතින් ඉදම් මේ යාතිනම් හෝතු කාතාව කියලා මේ අනුමත කරන්න. එනොතේම මේ පින්වතුන්ට මේ පින්වතුන්ට මේ පින්කම සිද්ධ කරලා සිද්ධ කරගන්න අවස්ථාව සලසලා එන්නට නැතුව ගෞරවයන් තත්ත්වයට දෙවිසුදාට මේ ධර්ම ශ්‍රවණය කරන මේ ස්ථානෙට ස්වාමීන් වහන්සේලා සෙකුවන් ටිකට් හදලා ඒ වගේ දේවල් වලට නම් තාපනේ කායික කටවල ස්ථාන කරන්නේ ඇයිද සිව්පසින පුපස්ථාන කරන සිව්දනාට එතුම ස්වාමීන් වහන්සේ සිව්පසින පුපස්ථාන කරන සිව්දනාට මේ ධර්ම ශ්‍රවණය කරන දෙවිසුදාට දෙනාටම පින්වද මොද මොදෙලින් විවාහයෙන් තුමන් සුතනන්ත ගුණ බලින් පුණ්‍ය ශක්තියෙන් බලෙන් මේ සෑම දිනාගේ මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ දුක් පාප කපල පරිසු සුදු වේවා කරන්නේ යහපත් පදාර්ථය සමුත් වේවා එවගේම බුදු ප්‍රසේතු මහරහතන් වහන්සේලා නිවිසෙන් සිතවලට උදාලා වූ උතුම් වජිරාම නිරෝධ සම්පත්‍ය අවබෝධ කරගන්නට සම්බුදුරට මිනිසෙන් ගාතුන් වහන්සේ සම්පාදිතාවක් වේවා කියලා සම්මවන්තනා කරගන්න ආයුබෝධ සම්පත් සබ්බ සම්පත් නිරෝධ අතෝ නිබ්බාන සම්පත්තිය විහාතේ කම්මිතේතු